හොඳයි. එහෙමනම් හැමදෙනාමත් ඉතාමත්ම ගෞරවයෙන් අද දවසේදීත් අපි පිළිගන්නවා සවනට සිසිලස දහම් ප්‍රචාරක සේවාව ඔස්සේ පවත්වන සජීවී අභිධර්ම සාකච්ඡාවට අපිට පසුගිය සඳුදා දිනේදී සාකච්ඡාව පවත්වන්න ලැබුණේ නැහැ. යෞර්ණේ ස්වාමීන් වහන්සේ සම්බන්ධුනේ නැහැ. අපි එසෙනමුත් ගැටින් ධර්ම සාකච්ඡාවක් පැවැත්වුවා මේ සම්බන්ධ වෙච්ච හිතුව කීප දෙනා ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දවසේදීත් ඒ වගේම සිකුරාදා දවසේදී තුන් වහන්සේගේ කාලේ තිබෙන ආකාරයට අපිට සම්බන්ධ වෙීම සතියදී කියලා. ඉතින් ඉන්සා කල්යන මිත්‍රෙන් මම මතක් කරනවා සිකුරාදා දවසේදී සම්බන්ධ වෙන්න. මම එහුණම් කාලය ගන්න නැතුව අද දවසේදීත් අප කෙරේ අනුකම්පාවෙන් වැඩම කළ වඩාලා පූජ්‍යපාද වැඩමඩ ජිනාලංකා ස්වාමීන් වහන්සේට අද අද මේ ස්කයිප් තාක්ෂණයේ ඔස්සේ සම්බන්ධ වෙන කල්යාණ මිත්‍රනුත් ඒ වගේම ගුවන්විදුලි ඔස්සේ සම්බන්ධ වෙන කල්යාණ මිත්‍රනු වෙනුනොත් নমස්කාර පූර්වකව පිළිගන්න ලබනවා. තෙරුවන් සරණයි සරණ වහන්සේ වහන්සේට වෙනවා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත පරිමාණ වූ ගුණස්කන්ධයට මහා කරුණා සමාපatti ඥාණයට උතුම් වූ ਸਰුවචිතා ඥාණයට සංසාරයේදී පුරන් ලද දානාදී දසපාරමිතා ධර්මයන්ගේ අලංකාර වුණා වූ පෝෂණය වුණා වූ පිරිසුදු වුණා වූ මහා නර්ග තත්වයටපත් වුණා වූ ඒ උතුම් වූ පිරිසුදු ගුණයන්ගෙන් ගුණයන්ගෙන් පිරිසක් තමයි ගුණයන්ගෙන් පිරුණා වූ <coughs> సంతානෙට <coughs> මම නමස්කාර මම নমස්කාර කරනවා මාගේ নমස්කාරය වේවා උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්ණයට සත්‍යංගයේ කෙලෙස් ගිනි නිවාලන්නා වූ ශාන්ත වූ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්ණයට මම নমස්කාර කරනවා මාගේ নমස්කාරය වේවා ඒ උතුම් වූ පිරිසුදු ධර්මා ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන් ශාන්තියට පත් වී වදාලා වූ අෂ්ටාර්ය පුජ්‍යන මහා සංඝ රත්නයට මම සිරසින් වැඳ නමස්කාර කරනවා මාගේ නමස්කාරය වේවා. උතුම් වූ බුද්ධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් ධම්ම රත්නයේ අනන්ත ගුණ බලයෙන් සංඝ රත්නයේ අනන්ත ගුණ බලයෙන් මේ වන්දනා කිරීමේ උතුම් කුසල චේතනාවන්ගේ ආනුභාව බලෙන් අපි සියලු දෙනාම මේට පෙර ආතුව සිදු කරගත්තා වූ දාන සීල භාවනාදී සියලුම පුණ්‍ය ධර්මයන්ගේ කුසල ධර්මයන්ගේ ආනුභාව වලින් ආද දවසේදීත් අපි ඉදිරිපත් කරගන්නා වූ ධර්ම කරුණු සියල්ලක්ම ඊටමත් මොහොඳින් තේරුම් ගැනීම සඳහා සෑම දිනාටම සීය නුවණ යෝනිසෝ මනසිකාරය සති සම්පජඤ්ඤේ වැඩේවා දියුණු වේවා සෑම දිනාගේම సంతාන තුල තුනුරුවන් කෙරේ සද්ධාව පිහිටාවා. මේ කියා දෙන්නා වූ කරුණු මතුවෙන්නා වූ කරුණු පැහැදිලිව යහපත්ව නිර්වුල්ව තේරුම් ගන්නට අවබෝධ කර ගන්නට සෑම දිනාටම ශක්තිය නුවණ නොවඩුව පහළ වේවා ඒ වගේම ඒ ධර්ම කරුණු තේරුම් අරගෙන හේතු ඵල වශයෙන් පවතින ධර්මවල තිබෙන්නා වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණේ තේරුම් අරගෙන වටහාගෙන පරම ශාන්ත වූ නිර්වාණ ධාතුවට පත්වෙන්න මේ උතුම් මාර්ගයක් වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. එසේ ප්‍රාර්ථනා කරගෙන අද මේ පින්තුන්ට අපි කොටසක් ධර්ම කරුණු කොටසක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. වගේම නැවත වතාවක් අපි අර අහපු ප්‍රශ්නවල එහෙම තියෙනවා නම් ඒවත් ගිය වතාවේ අහපු මතුවෙච්ච සාකච්ඡා කරපු දේවල් තුලින් ඉදිරිපත් වෙච්ච ඒ කරුණොත් ඉදිරිපත් කරගත්තොත් හොඳයි කියලා අපි කරුණාවෙන් සිහිපත් කරනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ගැන හිතුවාම බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව හිතුවාම ඒ ගුණවල ඒ ගුණ පැවති පවතින චිත්ත සංතානයේ අපි කතා කරපු විදිහේ කිසියම් විදිහක සංයෝජන ධර්මයක් මිශ්‍ර වෙලාවත් ගෑවිලාවත් නැහැ. ඒ වගේම අපි කතා කරගෙන ගියා වූ ග්‍රන්ථ ධර්ම ගැට සහිත ධර්මත් කිසිම දෙයක් උන්වහන්සේගේ సంతානේ නැහැ. ආශ්‍රව ධර්ම හැටියට කතා කරන්න තියෙන එකක්වත් උන්වහන්සේගේ సంతානේ ගෑවිලාවත් ඇවරිලාවත් නැහැ. ඕග යෝග ආදි වශයෙන් කතා කරන කිසිම දෙයක් නැහැ. ඉතින් මේ ඒක නිසා උන්වහන්සේගේ පිරිසිදු හිතේ පිරිසිදු సంతානයේ ක්‍රියාත්මක වෙන්නා වූ මේ එක්තරා මානසික ධර්ම ස්වභාවයක් තිබෙනවා ඒක නිවන් අරමුණු කරනකොට නිවන් අරමුණු කරනකොට පිහිටන්නේ නැහැ නමුත් ලෝකයේ අරමුණු කරනකොට උන්වහන්සේගේ సంతානයේ පහළ වෙනවා. ඒ තමයි උන්වහන්සේට මේ කරුණාව කියලා පුදුම ගුණයක් තිබෙනවා. කරුණාව කියන ගුණය. මේ කරුණාව කියන ධර්මය මේ අනිත් සත්වයන් කෙරෙහි ඇතිවෙන මානසික ධර්ම ගතියක්. මේ කරුණාව කියන ධර්මය චෛතසිකයක්. කරුණාව කියන ධර්මය හිතේ පහළවන්නා වූ ගුණ විශේෂයක්. කරුණාව කියන ධර්මය සත්වයක් නොවුනාට පුද්ගලයෙක් නොවුනාට යම්කිසි හිතක පහළ වුණොත් එය ඒ හිත තෙත් කරන ඒ හිත සෞම්‍ය කරන මෘදු කරන ඒ වගේම ඒ හිත සම්පූර්ණයෙන්ම වෙනත් සත්වයන් කෙරෙහි ක්‍රියාත්මක වෙනම විදිහේ වෙන සිතක් බවට පත් වෙනවා. මේ සිත පහල කරගන්නට මේ මේ චෛතසිකය පහල කරවා ගන්නට හරි අමාරුයි. මේ චෛතසිකය, මේ චිත්ත ගුණය, මේ චිත්ත ස්වභාවය, මේ චිත්ත ගතිය මේ පහල කරවා ගන්නට හරි අමාරුයි. ඒක ඉල්ලුවාට එන්නේ නැහැ. හිතුවට එන්නේ නැහැ. ඒ 15 එහෙම 15 වුණාම ඒ සිතින් ඒ කරුණාවෙන් තෙත් වූ සිතින් කරුණාවෙන් සැහැල්ලු වූ සිතින් කරුණාවෙන් පිඟිච්ච සෞම්‍ය වෙච්ච සිතින් කෙරෙන්නේම අනිත් සත්වයන් ගැන හිතන එකයි. අනිත් සත්වයන් ගැන හිතලා ඒ සත්වයන්ට දැනට වේද දැනට පීඩා විඳින දැනට ගැට ගහිලා ඉන්නා වූ දුකින් ඒ දුක කැමැති එතනින් කොහොමද මේ අය වෙනස් කරන්නේ කියන හැඟීම ඒ ඒ හිතට දැනෙනවා. ඒක කරුණාව. මේ කරුණාව විස්තර කරලා තිබෙනවා ලෝකයේ මිනිස්සුන්ට තේරෙන විදිහට එක්තරා විදියකට ලෝකයේ මිනිස්සුන්ට තේරෙන වැටහෙන විදියට කියනවා. මේ එක තැනක තිබෙනවා මෙහෙම පරදුක්කේ හදය කම්පතිති කරුණා කියලා අනිත් සත්වයන් කෙරෙහි තමන්ගේ හිත කම්පා වීම අනිත් සත්වයන් කෙරෙහි තමන්ගේ හිත සෙලවීම එයගේ දුකේදී ආන්න ඒ චිත්ත ස්වභාවය තමයි කරුණාව කියලා කියන්නේ. මේක මේ හිතන්ඩ ගියයින් පස්සේ මේක මහා සාගරයක් වගේ මේ අම්මා කෙනෙක් දරුවෙකුට කරුණාවන්ත වෙනවා. ඒක නිසා අම්මා දරුවා දුක් විඳිනවාට කැමති නැහැ. විඳින දුකෙන් එයාව ඒ දරුවාව අයින් කරගන්නට හරියට කැමැත්තක් මේ මව් හිතේ තියෙනවා. එවැනිම ස්වභාවයක් පීතෘ හිතෙත් තිබෙනවා. ඒ පීතෘ හිතේ පියතුමාගේ හිතේ දරුවන්ට දුකක් ආවොත් එය අයින් කිරීමේ ගතියක් තිබෙනවා. ඉතින් මේ සිද්ධි දෙක බැලුවම අම්මට දරුවා කෙරෙහි ඇති වෙන කරුණාව සීමාන්විතයි. දරුවට විතරයි. තාත්තගේ ඒ දරුවාට තිබෙන කරුණාව සීමාන්විතයි. දරුවට විතරයි. පවුලේ දරුවෝ දෙන්නෙක් හිටියොත් ඒ දෙන්නට තිබෙනවා. එතකොට අනිත් දරුවන් කෙරෙහි ඇති වෙන්නේ එච්චර ප්‍රමාණයක්. අනිත් දරුවන්ට මොකක් හරි වුණත් එවැනි දෙයක් තමන්ගේ දරුවට වෙනවට දෙමව්පියෝ කැමති නැහැ. හැම වෙලෙම බලන්නේ තමන්ගේ දරුවා දුකින් මෙදවා ගන්න. එතකොට මේ කරුණාව මෞපිය දෙපළගේ හිතේ පහළ වෙන මේ කරුණා චෛතසිකය වැඩ කරන්නේ සීමාවක කොටුවක මේ ඒ වගේම තමයි ඒකට කාරණා තිබෙනවා දරුවා තමන්ගේ එතකොට නෑදෑය ගත්තොත් තමන්ගේ ඔය වගේ ස්වභාවයක් තිබෙනවා මේ කරුණාවට මේ බුදුරජාණන් වහන්සේගේ කරුණාව බෝධිසත්වයන් වහන්සේ කරුණාව බැලුවන් පස්සේ හිතන්ට අමාරුයි ඒක. ඒක මහා පුදුම විදිහේ කරුණාවක් හිතන්ට බැරි මෙනෙහි කරන් කරලා නිමක් කරන්ට බැරි පුදුම විදිහේ කරුණාවක් ඒ තමයි බෝධිසත්වයන් වහන්සේ කරුණාව දක්වන්නේ බෝධිසත්වයන් වහන්සේගේ පහළ වෙන කරුණාව තමන්ගේ නෑදෑයෝ වෙනුවෙන් සීමා වෙන්නේ නැහැ. දූ දරුවෝ වෙනුවෙන් සීමා වෙන්නේ නැහැ. භාර්යාව අම්මා තාත්තා වෙනුවෙන් සීමා වෙන්නේ නැහැ. නෑදෑ යාළු හිත මිත්‍රාදීන්ගේ වශයෙන් සීමා වෙන්නේ නැහැ. තමන්ගේ ගමේ රටේ නගරේ හින්දා සීමා වෙන්නේ නැහැ. තමන්ගේ ජාතිය වර්ගය නිසා සීමා වෙන්නේ නැහැ. මනුස්ස ලෝකයේ තමන් උපන් මනුස්ස වර්ගයා කෙරේ සීමා වෙන්නේ නැහැ. මේ ලෝක ධාතුවේ ඉන්න කොටසට සීමා වෙන්නේ නැහැ. මේ බෝධිසත්ව හිතක ඇති වෙන්නේ මහා පුදුමාකාර Tamanට අයිති නැති අන්‍ය සත්‍යයන් කෙරෙහි ඇතිවෙන කම්පණය වෙන අනිත් සත්‍යයන්ට දුකක් වෙනවට කැමති නැති දුකක් ඇතන් ඇතනම් ඒ දුකින් අනිත් සත්වයෝ කොහොම හරි ගොඩ දාන්න ඕනේ කියන පුදුම විදිහේ මේ අය කිරීමකින් තොර වෙච්ච ලාභාපේක්ෂාවකින් තොර වෙච්ච කීර්තියක් ප්‍රශංසාවක් අපේක්ෂා කරන්නේ නැති මහ පුදුම විදිහේ අය කිරීමකින් තොර වෙච්ච නිදහසේ ගලා යන චිත්ත ස්වභාවය. ඒක මහ පුදුම එකක්. ඒ නිසා තමයි තමන් වහන්සේ දුකටපත් වෙන්නේ දුක් විඳින්නේ. ඒ දුක් විඳින්නේ අනිත් අය වෙනුවෙන් යම්කිසි සැපයක් ශාන්තියක් ලබා කර දෙන්න. මේ මානසික ස්වභාවය මහා පුදුමාකාර එකක්. අපි නිකම් කරුණාව කරුණාව කරුණාව කරුණාව කියලා එහෙම හිතුවට මේ කරුණාව කියන චෛතසිකේ තියෙන ඒ අසිරිමත් රංගනය එහෙම නැත්නම් අසිරිමත් ක්‍රියාකාරී ස්වභාවය ඒ අසිරිමත් වූ ප්‍රබල වූ ශක්ති සම්පන්න වූ ඒ අනිත් අයගේ දුකින් මුදවන කම්පනීය ගතිය කියලා කියන එක මිල කරන්නට බැරි කියානිමක් කරන්නට බැරි වාක්‍යගත කරන්නට බැරි ඒ වගේම ලියානිමක් කරන්නට බැරි පුදුම විදිහේ ආශ්චර්යමතු අద్භූත වූ පුදුම විදිහට සත්‍යයන් කෙරෙහි ක්‍රියාත්මක වන මානසික ධර්මයක්. මේ මානසික ධර්මයේ හැම හිතකම නැහැ. එහෙම වුණානම් මේ ලෝකයේ කරදර කම්කටොළු නැහැ. මේක පහළ වෙන්නේ එහෙමත් හිතක විතරයි. සීමාන්විත කරුණාවල් ඔය එහෙමෙන් හම්බ වෙනවා. ටික වෙලාවකට. දවසකට දෙකකට. හැබැයි මේසා ගැඹුරු විදිහේ පුළුල් විදිහේ මේසා විශාල විදිහේ කරුණා ස්වභාවයේ ක්‍රියාත්මක වීමක් බෝධිසත්ව හිතක ඇරෙන්න නැහැ. දැන් පසේ බුදුරජාණන් වහන්සේලාට කරුණාව තිබෙනවා. නමුත් උන්වහන්සේලාට ධර්ම දේශනා කරන්නට බෑ අනිත් අයට වැටහෙන පරිදි. චතුරාර්ය සත්‍ය. අග්‍ර ශ්‍රාවක මහ ශ්‍රාවකා ස්වාමින්වහන්සේලාට තියෙනවා. නමුත් ඒකත් එක්තරා විදියකටයි. දෙමව්පියන්ට කරුණාව තිබෙනවා. ඒකත් එක්තරා විදියකටයි. මේ බෝධිසත්ව හිත ඉක්මවා ගියා වූ ඒ බෝධිසත්ව හිතෙන් පුරුදු වුණා වූ බෝධිසත්ව හිතේ වැඩි ගියා වූ කරුණාව මුදුන්පත් වෙන තැන තමයි ලෞතර බුද්ධත්වය බුදුරජාණන් වහන්සේගේ හිතේ පවතින්නේ අර චෛතසික ධර්මයේ චිත්ත ගතිය මේසක් වලේ නෙවෙයි අනන්ත සක්වලයන්හි පැතිරිලා ඉතිරිලා තමයි තියෙන්නේ. අනන්ත සක්වලයන්හි සිටින සත්වයන් කෙරෙහි ඒක පින්දනීය වශයෙන් ගත්ත සත් අරමුණට පුදුම විදිහේ සුවපත් කරන සාන්ත කරන ගතිය. ඒ නිසා මේ Tamanට කිසිම දෙයක් අයිති නැති. Taman බඩගින්නේ ඉඳලා. Taman වෙහෙසටපත් වෙලා. Taman දුකටපත් වෙලා අනිත් අයව සැපවත් කරන්නට ඒ අයව නිදුක් කරන්නට ඒ අය දුකෙන් මුදවන්නට මේ කරනවා කියන මේ වැඩේ මහා පුදුම විදිහේ හිතන්ට බැරි ධර්මයක්. ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඇත්තට ඇයි මෙහෙම වෙන්නේ ඒක ඒක මේ මොකද්ද ඒක කොහොමද මෙච්චර මේ එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි. විශාල කෝටි ප්‍රකෝටි අසංකේය ගණන් සත්ත්ව සමූහයාගේ හිත්වලට අවබෝධයේ කවන්ට ධර්ම ආලෝකයේ වද්දන්ට ධර්මයේ එළිය ලබා දෙන්න. ඒ අයගේ හිත්වල තිබෙන දුක පුච්චර දාන්න. ඒ අයගේ හිත්වල තිබෙනා වූ දුක නැති කරන්න. ඒ අයට ශාන්ත වූ සැපේ පෙන්වන්න. ශාන්ත වූ සැපය ඒ අයට විඳවන්න. ශාන්ත වූ සැපයට ඒගොල්ලෝ කිට්ටු කරන්න. පුදුම විදිහේ හැඟීමක් නොය ලෝතුරා බුදු හිතේ පහළ වෙන්නේ. ඒ වගේම සත්‍යයන්ට නොඇතෙන දේ වටහලා දෙන්න. නොතීරණ දේ තීරුම් කරලා දෙන්න. ඉන්න අන්ධකාරයෙන් ආලෝකයේ පෙන්ලා අන්ධකාරයෙන් අයින් කරලා දාන්න. ඇතිවෙන මේ හැඟීම පුදුම විදිහේ විස්තර කරන්නට බැරි වාක්‍යගත කරන්නට බැරි වචනයට දාන්න බැරි තරම් පුදුම විදිහේ නිර්මල නිර්මල ගුණ ස්වභාවය. චෛතසික වශයෙන් ගත්තම එකයි. චෛතසික වශයෙන් ගත්තාම මේක එකයි. මේ එකක් වූ ධර්මය යම්කිසි හිතක පහළ වෙනකොට හිත පතුරුවාගෙන හිත යටත් කරගෙන හිත තෙමවාගෙන හිත පොඟවාගෙන හිත සනසාගෙන තමයි ඒක පහළ වෙන්නේ. එතකොට කරුණාව තමයි හිත පාලනය කරන යටත් කරගත් ධර්මය. මේ හිතට අරමුණු වෙන්නේ අනන්ත සත්වය. ඒ සත්වයන්ට බුදුරජාණන් වහන්සේ ගාම්භීර වූ ඒ වගේම ඒ සත්වය කවදාකවත් අත්විඳලා නැති ධර්මය කියලා දීලා පෙන්눔 කරලා විස්තර කරලා ඒ ධර්මයේ ලං කරලා ධර්ම සැපය අනිත් සත්වයන්ගේ හිතට මේ කිසිම දෙයක් ලබා ගන්න නැතුව ලාභ අපේක්ෂාවකින් නැතුව මිලක් මුදලක් අය කරන්නේ නැතුව කෑම බීම ඒ වගේම එක ගිලම්පසයක් කෝපයක්වත් බලාපොරොත්තු නැතුව එහෙම කරනවා කියන එක ඒක මහ පුදුමම ධර්මයක්. සත්වයක් නොවුණු, පුජ්‍යලයක් නොවුණු ආත්මයක් නොවුණු මේ කරුණා කියන චෛතසිකය ඒ කරුණාව කියන චෛතසිකය මේ මහා පුදුම ගුණ ධර්මයක් පුදුම ගුණ ස්වභාවයක් ඒ ගුණය මේ දිගක් පළලක් කියන්නටත් බෑ ඒක මෙච්චර තියෙනවා මෙච්චර නෑ කියලා එහෙම කියන්නටත් බෑ අත දික් කරලා පෙන්වන්නටත් බෑ. ඉතින් ඒ වගේ මේ ගුණයක් ගුණයක් අපේ බුදුරජාණන් වහන්සේගේ හිතේ පුදුම විදිහට දැසගෙන කැවිගෙන තෙත් වීගෙන ඉතිරීගෙන පැතිරීගෙන ඒ කරුණා චෛතසිකයේ කරුණා ගුණ ස්වභාවය වැඩ කරනවා ක්‍රියාත්මක කරනවා ඒ බුදුරජාණන් වහන්සේ ඒ කරුණා ස්වභාවය උන්වහන්සේගේ කරුණා ස්වභාවය ඒ කියන්නේ මේ චෛතසිකය ක්‍රියාත්මක වෙන්නේ නැතින තැනක් තියෙනවා නම් ඒ තමයි නිවන් අරමුණු කරන Nirodha Samapatti අවස්ථාව. ඒ වගේම ඵල සමාපත්තියකට සමවදිනවා නම් ඒ අවස්ථාව. වෙනත් අරමුණක ධානා සමාපත්තියකට සමවදිනවා නම් ඒ අවස්ථාව. සත්වයේ කෙරේ අරමුණාන් පස්සේ උන්වහන්සේගේ හිත ඒ සත්වයාට කරුණාව පුදුම විදියට බැස ගන්නවා. පුදුම විදියට බැස ගන්නවා. මේ සත්වයෝ විඳින්නා වූ දුක් ගැන බුදුරජාණන් වහන්සේ තරම් දන්නේ නැහැ කිසිම කෙනෙක්. බුදුරජාණන් වහන්සේ තරම් මේ සත්වයන්ගේ හිත්වල තියෙන ස්වභාවය හඳුනන්නේ කිසිම කෙනෙක්. සත්වයන්ගේ හිත් රැවටෙන තැන් බුදුරජාණන් වහන්සේ තරම් දන්නේ නැහැ කිසිම කෙනෙක්. මේ සත්වයන්ගේ හිත් දැවෙන තැන් දැවෙන කරුණු සත්වයන් බලාපොරොත්තු සුම් කරගන්න විදිහ අපේක්ෂා කරපු දේවල් සත්‍යයන්ට ලැබෙන්නේ නැති විදිය අවස්ථාවන් ලැබෙන්නේ නැති දේවල් බුදුරජාණන් වහන්සේ තරම් කිසිම කෙනෙකුට හඳුනන්න බෑ බුදුරජාණන් වහන්සේ දකිනවා ඒ සත්‍යයන්ගේ හිතවලට මේ ගැඹීර ධර්මය අහුවෙන්නේ නැහැ කියලා වැටෙන්නේ නැහැ කියලා තේරෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ එනකොට බුදුරජාණන් වහන්සේට පුදුම විදිහේ දයාවක් ඒ සත්වයන් කෙරෙහි කරුණාවක් ඇති ඉතින් මේක මහා ආශ්චර්යමත් වූ අద్භූත වූ ස්වභාවයක් මේක මේ අර ධර්ම න්‍යායක් තිබෙනවා මේ කාරණේ විස්තර කරන්න. ඒ න්‍යායෙන් ගත්තන් පස්සේ විස්තරේ පොඩ්ඩකට කියන්න පුළුවන් වාක්‍ය ගත කරන්න පුළුවන්. හැබැයි ඒකේ ගුණයේ පැතිරිච්ච ගමනම් වචනෙන් කියලා නිමක් කරන්න බෑ. එහෙම ගතියක් තිබෙනවා. ඒ කුජාන වහන්සේගේ කරුණාවට අනන්ත සත්‍යය ගොදුරු වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ කරුණාවට අනන්ත අපරිමාණ සත්ත්ව සමූහයා ගොදුරු වෙනවා. ඒ ගොදුරු වුණාම මේ ඒ අයට යම්කිසි වාසනාවක් ලැබෙනවා. අපිත් මේ බුදුරජාණන් වහන්සේගේ කරුණාවට ගොදුරු වෙච්ච අය. උන්වහන්සේගේ කරුණාවට අනන්ත සත්ත්ව සමූහයා ගොදුරු වෙනවා. අපිත් අතීතයේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ මේ සක්වලේම මනුෂ්‍ය ජීවිතයක් හෝ දිව්‍ය ජීවිතයක් හෝ බ්‍රහ්ම ජීවිතයක් හෝ වෙනත් ජීවිතයක් හෝ ලබා ඉන්ට ඇති. කෙසේ හෝ වේවා අපි බුදුරජාණන් වහන්සේගේ කරුණාවට යටත් වෙච්ච අය. උන්වහන්සේ සමහර වෙලාවට යම් යම් ප්‍රකාශන කරපු දේවල් අපිටත් අහම්බෙන් හරි ළඟදුර වශයෙන් ඇහෙන්නත් ඇති අත්විඳින්නත් ඇති නමුත් ගාම්භීර ධර්ම චින්තනය ධම්මවිචේ සම්බෝධ්‍යංගයක් වැඩිච්ච නැති නිසාවෙන් ඒ කියපු දේවල් වල සියුම් තැන් වටහා ගැනීමේ අපහසුතාවය නිසා අපිට උප්පත්තිය මරණය ඒ කාලේදී කෙලවර කරගන්න බැරි වුණා. ඉතින් ඒක උනේ ඒක උනේ අපේ හිතවල ගැටලියා ගැනීමේ ක්‍රමය ඒතනදී හසු කරගන්නට බැරි වෙන්න ඇති. ඒක නිසා අපි ගැටවලට අහු වෙන ස්වභාවයක් දිගට පැවතුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මය, ඒ වාසනා ගුණය, ඒ උතුම් ගතිය අපිට අදට තියෙනවා. අපිට ඒ ක්‍රමය, ඒ න්‍යාය, ඒ විදිය හිතේ ගැට ලිහා ගන්න හිත සාන්ත කරගන්න ඒ විදිය අපිට දැනට ඉතුරු වෙලා තියෙනවා. ඒක නිසා අද අපි උන්වහන්සේ දේශනා කරපු ඒ කරුණාවෙන් ප්‍රකාශ කරලා තිබෙන කරුණාවෙන් දේශනා කරලා තිබෙන ඒ න්‍යායන් ඒ ධර්ම ක්‍රම ඒ ධර්ම විදි අපි දැන් මේ වෙලාවෙත් ටිකක් මේ වෙලාවට ප්‍රමාණවත් කොටසක් අපි ඉදිරිපත් කරගනිමු මේ ගැට ලිහෙන විදිය තමයි මේ දක්වාම අපි කතා කරන්නේ. ඒ වගේම හිතේ ඇතිවෙන්නා වූ කෙලස් ආශ්‍රව ගැන බැඳීම් සංයෝජන ගැන ඒ නිසාම ගැට වැදෙන විදිය ගැට ගැහින තැන් ඉතින් මේවනේ කතා කරගෙන යන්නේ ඉතින් අපි ඒ කරුණා ගුණය ගැන හිතලා ඒ බුදුරජාණන් වහන්සේගේ සීමා අතික්‍රාන්ත ඒ කරුණා චෛතසිකේ කරුණා ගුණයේ බලයෙන් ඒ කරුණා ධර්ම ස්වභාවයේ අනන්ත අපරිමාණ ශක්තිය ආනුභාව බලය. ඒ වගේම ඒ කරුණා චෛතසිකයේට කරුණා ගුණයට යටත් වී බුදුරජාණන් වහන්සේගේ දේශනාව කනවැටි බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඒ වචනානුසාරයෙන් අවබෝධ වී ඒ කරුණාවට යටත්ව නිවි ගියා වූ සිත් හෙවත් ශ්‍රාවකයන් වහන්සේලාගේ උතුම් ගුණ බලයෙන් බුදුරජාණන් වහන්සේගේ අසීමිත ඒ කරුණා හිතේ අනුභව බලයෙන් අපිට අද මේ කියා ගන්නා සාකච්ඡා කරන මේ පොඩි ධර්ම පොඩ්ඩ මේ පොඩ්ඩක් වූ ධර්ම කාරණා ටික අපිට උන්වහන්සේට උපහාරයක් හැටියට උන්වහන්සේට নমස්කාරයක් හැටියට උන්වහන්සේට වන්දනාවක් හැටියට උන්වහන්සේට ප්‍රතිපත්තියෙන් පූජාවක් හැටියට අහලා සාකච්ඡා කරලා පොඩ්ඩක් හෝ වේවා තේරුම් ගන්නට හැකි වේවා ඒ තේරුම් ගැනීම ඒට දරන උත්සාහය ඒට දරන මහන්සිය ඒට දරන යෝනිසෝ මානසිකාරේ චිත්ත උද්දීපනය ඒ සඳහා පහල කරන්නා වූ සිත් රාමුව සිත් પરම්පරාවම බුදුරජාණන් වහන්සේට උපහාර නමස්කාරයක්ම වේවා කියලා අපි නැවත හිතමු. ඉතින් මේ උන්වහන්සේගේ මේ ගැට පිළිබඳව එහෙම නැත්නම් ගාන්ත ධර්ම පිළිබඳව තමයි මේ කතා කරගෙන කතා කරගෙන කතා කරගෙන යන්නේ. මේ ඉස්සර වෙලා අවස්ථාවකදී අපි ගාන්ත කියන ධර්ම පිළිබඳව කරුණු කාරණා ටිකක් කිව්වා. අද අපි බලමු මේ මේ ගන්ත කියලා කියන්නේ ගැට ස්වභාවයක්. එහෙම නැත්නම් යම්කිසි තැනක වැදුනද පටලැවුණා ගැටයක් ගැහුණා. ඒක තමයි මේ කතා කරන ධර්ම. එතකොට අපි මේ සඳහා එක්කාසු කරගත්ත මේ සඳහා යොදාගත්ත ධර්ම ස්වභාව තිබෙනවා 100 70ක් එක ක්‍රමයකට. ඒ 170න් තමයි මේ අපි මේ කොටස් ටික වෙන් කරගන්නේ. ඔය 170ම ග්‍රන්ථ ධර්මත් නෙවෙයි. ඔය 170න් පරිබාහිර වෙච්ච දේවලුත් ග්‍රන්ථ ධර්ම නෙවෙයි. ඔය 170 ඇතුළත තමයි කොටසක් තිබෙන්නේ ගැට ගස්සන ධර්ම. ඔය 170 ඇතුලේ සමහර ඒවා තමයි ඒ ගැටවලට අහු වෙන ධර්ම. එතකොට ඒ 170 ඇතුලේ තමයි කොටසක් තිබෙන්නේ ගැටවලට උදව් කරන ධර්ම. 170 ඇතුලේ තමයි ගැට ලිහි යන ධර්ම තිබෙන්නේ. දැන් බලන්න ගැට ධර්ම තිබෙනවා ගැට ගැහෙන ගැට හැටියට පවත්වෙන ග්‍රන්ථ ධර්ම තිබෙනවා ඒ ගැටවලට ග්‍රන්ථ ධර්ම වලට උපකාර වන උදව් වන ඒ වගේම අත් උදව්ව ලබා දෙන ඒවා කිට්ටුවෙන් ඉන්න ධර්ම තිබෙනවා ඒ ගැටවලට අහු වෙලා ගැට ගැහී යන ගැටවලට අහු වෙන මේ බැඳෙන ඒවා තිබෙනවා ධර්ම. ඒ ගැටවලට බැඳෙන්නේ නැති, අහුවෙන්නේ නැති ඒවත් තිබෙනවා. ඒ වගේම තමයි ඒ ගැට ලියාගන්නට ඒ ගැට ලියාගන්නට උපකාර වන්නා වූ ධර්මත් ඔය හරියකම තිබෙනවා. ඉතින් ඔය වගේ රාමුවක් තමයි තියෙන්නේ. අපි අද කතා කරමු මෙන්න මෙහෙම කෙටියෙන් ගන්ථා චේව ධම්මා ගන්තනීයාච මේක මං කෙටියෙන් කියන්නේ මේක ඉස්සෙල්ලත් මට මතක හැටියට කිව්වා. ගන්ථාචේව ධම්මා ගන්තනීයාච කියලා කියන්නේ ගැට ස්වභාවයක් තිබෙනවා ඒ ධර්මවල ඒ වගේම තමයි ගැටයත් ඒක ඒ වගේම අහුවෙන එකක් තිබෙනවා ගැටයකට. හරියට කිව්වොත් එහෙම ලණුවකින් ගැටයක් ගහලා ඒ ගැටේ උඩින් තව ගැටයක් ගැහුවා කියන වගේ එකක්. ඊළඟට තිබෙනවා ගන්ත නීයාචේව ධම්මා නෝච ගන්තා. ගැට ගැහෙන ධර්ම තිබෙනවා. හැබැයි ඒවා ගැට ගැහුණට ගැටේට අහුණාට ඒවා ගැට ධර්ම නෙවෙයි කියලා තියෙනවා. දැන් බලන්න ලෞකික වශයෙන් මේ භූමි තුනේම වැඩ කරන සිත් තිබෙනවා. භූමි තිබෙනවා කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය. මේ කාම භූමියේ රූප අරූප කියන භූමි තුනේම ඉන්න හැසිරෙන ගැවසෙන ලෞකික සිත් එහෙම නැත්නම් පෘතජ්ජන සත්වයෝ ඉන්නවනේ. ඒ පෘතජ්ජන සත්වයන්ගේ හිතවල වැඩ කරන ලෞකික සිත් තිබෙනවා 81ක්. ඒ ලෞකික සිත් 81 ඊළඟට ඒවත් එක්ක වැඩ කරන චෛතසික ධර්ම 49ක් තිබෙනවා. චෛතසික ධර්ම 49යි. ඒ වගේම තිබෙනවා රූප ධර්ම 28ක්. ඒ ධර්ම ටික දැන් බලන්න ලෞකික සිත් 81යි චෛතසික ධර්ම 49යි රූප ධර්ම 28යි මෙන්න මේ ධර්ම වල තිබෙනවා මේ ගන්තනීය ගන්තනීය මේ ගන්ත ධර්මයන්ට අරමුණු වන්නා වූ ධර්ම මේකේ තිබෙනවා. ගන්තනීය ධර්මයන්ට අරමුණු වන්නා වූ ධර්ම. අර ගිය සතිය අපි කිව්වා ගන්තා ධම්මා ගන්තනීයාච කියලා කියන්නේ ගන්ත ධර්ම කියලා කියන්නේ තුන ධර්මතා තුනක්නේ. ඒ තමයි ලෝභයයි දෘෂ්ටියයි දේශයයි. ඒකෙ තිබෙනවා ගන්ත ස්වභාවය, ගන්තනීය ස්වභාවය. මේ ගන්තනීය ධර්ම වෙනවා. හැබැයි ග්‍රන්ථය නොවන්නා වූ ධර්ම අර කුසල ධර්ම ආදි දේවල් අයින් කරයින් පස්සේ ඒ කුසල ධර්ම ආදී ධර්ම ටික ගත්තාන් පස්සේ ඒ වගේ තිබෙනවා මේ ගන්ත වලට අහු වෙනවා හැබැයි ඒවා ග්‍රන්ථ ධර්ම නෙවෙයි කියලා කියනවා. ඊළඟට තිබෙනවා මේ ඒක ගිය පාරක් කියපු නිසා ඒ තරම ලොකුවට එහෙම විස්තර කරන්නට අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපි මේක ගොඩක් විස්තර කරා. <coughs> තවක් තියෙනවා ගන්ත සම්පයුත්ත ධර්ම තිබෙනවා ඒකේ තිබෙන්නේ ගන්ථාච්චේව ධම්මා ගන්ත සම්පයුත්තාච මේ පිඟුතුන්ට ඒක තීරුම් ගන්නට ඒ තරම් අමාරු වෙන්නේ නැහැ හේතුව ගැට සහිත ධර්මයකුත් වෙනවා ඒවත් එක්ක ගන්ථාචේව ධම්මා ගන්ත සම්පයුත්තා කියලා කියන්නේ ඒවා ඒ ග්‍රන්ථ ධර්මයන්ත් එක එකට ක්‍රියාත්මක වෙන්න එන අනිත් චෛතසික ධර්ම. අනික අතර තිබෙනවා මේ ගැට ධර්ම ග්‍රන්ථ ධර්ම තිබෙනවා හැබැයි ඒවා ග්‍රන්ථ සම්පයුක්ත ධර්ම තිබෙනවා හැබැයි ඒවා ග්‍රන්ථයෝ නොවෙන්නා වූ දේවලුත් තිබෙනවා ඊට පස්සේ තිබෙනවා කොටසක් ගන්ත්‍යත් එක්ක ගන්ත විප්‍රයුක්තයි ඒකට කියනවා ගන්ත විප්‍රයුක්තාකෝපන ධම්මා ගන්තනීයාපි ගැට ගැහෙන ධර්ම තිබෙනවා හැබැයි ග්‍රන්ථ ස්වභාවයෙන් ඒවා සම්බන්ධතාවයක් නැහැ විප්‍රයුක්තයි ওই විදිහට ධර්මතා තිබෙනවා ගොඩවල් කීපයක් දැන් මේක දිහා බලාගෙන ගියාම මේ එක සමාන වචන රටාවකුත් ඔකේ තියෙනවා. ඒ වගේම එකම මණ්ඩියක තමයි මේක හැසිරෙන්නේ. බැලුවන් පස්සේ එක තැනක කියනවා ගන්තා ධම්මා ගන්තනීයාච කියලා තව තැනක කියනවා ගන්තනීයා චේව ධම්මා නෝගන්තා කියලා තව තැනක කියනවා ගන්තා චේව ධම්මා සම්පයුත්තා කියලා තව තැනක කියනවා ගන්ත සම්පයුත්තා කියලා නෝච ගන්තා කියලා ආය තව තැන කියන ගන්ත විප්පයුත්තයි ගන්තනීයයි කියලා තව තැන කියන ගන්ත විප්පයුත්තයි අගන්තනීයයි කියලා මේක දිහා බැලුවම අපිට යම්කිසි හිතක් පහළ වෙනවා නම් ඒක විමර්ශනීය හිතක් ඒ තමයි ඇයි මේ විදිහට මේ මෙහෙම එක එක ಜಾති එහෙම මේ දේශනා කළා තියෙන්නේ. එක එක ಜಾති ඇයි මේ විදිහට දේශනා කළ එකම කොටස ඇයි මේ විදිහට මේ පොඩ පොඩ සම්පයුත්ත විප්පයුත්ත ගන්ත ගන්තනී ආදි වශයෙන් දේශනා කළා තියෙන්නේ. මේකත් මේ ධර්ම අහුලනකොට තේරුම්ගෙන තිබීම වටිනවා. මේ අපේ පින්වතුන් දන්නවා මේ වචනයක් තිබෙනවා ඉංග්‍රීසි භාෂාවෙන් ෆොටෝජෙනික් කියලා. ෆොටෝජෙනික් කියලා කියන්නේ මේ සමහර අය පාවිච්චි කරන මේ ෆොටෝජෙනික් මෑන් කියලා. ඒකින් කියන්නේ මේ සමහර අය ඉන්නවා මේ ඒ අය ෆොටෝ එකට ෆොටෝ ගන්න ගියාම මොන පැත්තෙන් ෆොටෝ ගැහුවත් ලස්සනක් තිබෙනවා. ඒක නිසා මේ ෆොටෝකාරයෝ මම ඔය දැකලා තියෙනවා මේ ඔය පිට්ටනිවල එහෙම මේ ෆොටෝකාරයෝ ෆොටෝ ගහන්න ගියාම ඉස්සරහා මූණ මූණෙන් මූණට කෙලින්ම තියලා ෆොටෝ ගහනවා. ඉතින් එහෙම ගැහුවොත් ඉතින් ෆොටෝ එක ඒ මිනිස්සයාගේ වදිනින්ද ඇති නෑ. ඊට පස්සේ ඒකින් නවතින්නේ නැහැ මේ මිනිස්සයා. ඊට පස්සේ යනවා මේ ෆොටෝ එකේ ඒ මිනිස්සයා එහෙම ඉඳලා ඒ මිනිස්සෙක් වම් අත පැත්තට යනවා. වම් අත පැත්තෙන් ගහනවා එක ඇන්ගල් එකකට. ආයෙ දකුණු පැත්තට යනවා. ඒ පැත්තේ ඉඳලා ගහනවා. ඊළඟට යනවා සයිඩ් එකට. එහෙම ගිහිල්ලා ගහනවා. ඊට පස්සේ යනවා අනිත් සයිඩ් එකට. එහෙම ගිහිල්ලා ගහනවා. සමහර වෙලාවට මේ මිනිස්සයා ෆොටෝ එකට ඉන්න මිනිස්සයා පහත් තැනක නවත්තලා කොහේ හරි උඩ තැනකට යනවා කියලා උඩ ඉඳලා පහළ ඉන්න මිනිස්සයාව ගහනවා. සමහර වෙලාවට මිනිස්සයා උඩ තැනක වාඩි කරවලා ඊට පස්සේ මේ පහත් තැනක ඉඳලා උඩ ඉන්න මිනිස්සෙක් ගහනවා. ඔය වගේ මේ ෆොටෝ ගැහිල්ලේ තියෙනවා එක එක ಜಾති ඔය ඔය කොහේ හරි තැනක ගිහිල්ලා ඔය පිටණියේ බැලුවන් පස්සේ බලා ගන්න පුළුවන් මේ අපේ අහගෙන ඉන්න පින්වතුනුත් ඔය වගේ දේවල් කරලා කියලා ඇති. ඉතින් මේ එක මිනිහෙක් එක මිනිහෙක් මේ ෆොටෝ ගන්න එකට මෙච්චර හරියක් මේ හතර කොණෙන් පහ කොණෙන් හය කොණෙන් ඔහොම ගහන්නේ කුමක් නිසාද? කුමක් නිසාද? මේ මේ ෆොටෝ ගහන්න ගියාම මේකේ ලස්සන එනවලු මොය එක එක තැන්වලින්. ගැහුවෙන් පස්සේ සමහරලාට සමහර මිනිස්සුන්ගේ මේ ඉස්සරහට ෆොටෝ ගැහුවන් පස්සේ ඒ මිනිස්සු ඒ තරම් හොඳට හිතින් නැලු පේන්නේ නැලු. කැතයි වගේලු. ඒකින්ද වා එක අංශයකට දාලා ගහනවා. එතකොට හොඳට හිටිනවලු. සමහරු එහෙම කැතයිලු. ඒ මිනිස්සයා ටික දුරින් තියලා ගහනවලු. උඩින් තියලා ගහනවලු. ඉතින් කොහොම හරි මේ එක එක මිනිස්සුන්ගේ හිතවලට මේ ලස්සන ගතිය රඳවන්න තමයි ඔය ෆොටෝකාරයා ඔය වැඩේ කරන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඊට එයාගේ හිතක් තියෙන උත්මය. බුදුරජාණන් වහන්සේ මේ එක ධර්මයක් දේශනා කරනකොට ඒ ධර්මවල බලන පැති බලන පැති දේශනා කරනවා ශ්‍රාවකයාට අහගෙන ඉන්නාට එක්කෙනෙක් අරමුණු කරලා නෙවෙයි. මහා විශාල පිරිසක් අරමුණු කරලා ඒ අයට වැටෙන හැටියට තමයි දේශනා කරන්නේ. ඒ නිසා මේ ධර්ම කොටස් ඉදිරිපත් කරනකොට එකම ධර්ම කාණ්ඩය ඔය පුජ්‍යල ආද්‍යාසයේ තිබෙන වෙනස්කම නිසා අවබෝධ කරන්නා වූ කෙනාගේ තිබෙන්නා වූ වෙනස්කම නිසා ධර්මයේ හිතට අර ගැනීම සඳහා එක එක්කෙනාගේ හිතවල තිබෙන ගුණ ස්වභාවය ග්‍රහණ ස්වභාවයේ වෙනස්කම නිසා මෙන්න මේ විදිහට වෙනස් වෙනස් කරලා උන්වහන්සේ කියලා දෙනවා. දහහක් ඉන්න තැනක මේ ක්‍රම 6 විස්තර කරාම ඔය එක ක්‍රමයකින් හරි කමක් නැහැ. ධර්මය අහුවෙච්ච කෙනා ඒක අහුලගෙන ඒක තේරුම් අරගෙන එතනින් එයාගේ හිත විසංඛාර ස්වභාවයට පත් කරගන්න. ඔන්න ඔය පරමාර්ථයේ තමයි මේ මේ දේශනාවල් එකම ගතිය වෙනස් වෙනස් හැටියට ඉදිරිපත් කළ තියෙන්න හේතු වෙන්නේ. ඉතින් අපි මේ මං හිතනවා අපේ පින්වතුන්ට මේ ගන්තනීය ධර්ම පිළිබඳව, ගන්ත ධර්ම පිළිබඳව මේ වෙනකොට යම්කිසි අවබෝධයක් තියෙනවා ඇත කියලා. අපි දැන් මේක රවුන්ඩ් දෙකක් ගත්තා. මේ මේ ධර්ම ටික. ගිය අවස්ථාවේදීත් යම්කිසි විදියක ප්‍රශ්නයක් මතු වුණා නම් ඒ ධර්මයක් මේ වෙලාවට ගන්න පුළුවන් ඉස්සරහ පාඩමකට යන්න ඉස්සර වෙලා. මේ ධර්ම මණ්ඩලයක් තිබෙනවා පද කීපයක් තිබෙනවා ඒවා ධර්ම කාරණා කාණ්ඩ 6 6 අරගෙන තමයි කතා කරලා තියෙන්නේ. ඉතින් අපි මේ වෙලාවේදී මේ මේ විදිහට මේ ටික අරගෙන අපි සාකච්ඡාවකුත් කරමු. ගන්තනීය ධර්ම පිටිබඳව සාකච්ඡාවක් කරමු. මේ මගේ හැඟීම මේ පින්වතුන්ට මේ ටික තේරෙන්න ඇත කියලා. ඉතින් සරලව කියනවා නම් මහා ගොඩාක් ගන්තර ඔය ගැට ගැහෙන ධර්ම නැහැ. ධර්මතා තුනයි තිබෙන්නේ ගැට ධර්ම හැටියට. ඉතින් ඔය මේ ඔය ධර්මතා තුනක් වුණාට ඔය තුනෙන් තමයි කාම භවයේ ගැට ගැහෙන්නේ. ඔය ධර්ම තුනෙන් තමයි රූප භවයේ ගැට ගැහෙන්නේ. ඔය ධර්ම තුනෙන් තමයි අරූප භවයේ ගැට ගැහෙන්නේ. හැමතැනම ගැට වැටෙන්නේ ගැට ගැහෙන්නේ මේ හිර වෙන්නේ ඔන්න ඔය ධර්මතා තුනේ. ඒක නිසා මේ ධර්මතා සංඛ්‍යාත්මක වශයෙන් තුනක් වුණාට ඒවට අහුවෙන ගැටවලට අහුවෙන ඒරියා එක වශයෙන් බැලුවන් පස්සේ මහා විශාලයි. තිරිසන් ලෝකයේ പ്രേත අසුර ඔය හැම තැනකම ගැට වැටෙන්නේ මෙන්න මේ ධර්මතා නිසා. ඒ නිසා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන මේ වෙලාවේ මේ පින්වත් හැම දිනාටම තවත් මේ ගාම්භීර ලෙස මේ ධර්මයේ හිතන්ට මෙනෙහි කරන්න ඕන පහළ වේවා වගේම මේ අපේ ප්‍රශ්න අහනකොට අපේ පින්වතුන් කීප දෙනෙක් තමයි නිතර ප්‍රශ්න ගොනු කරලා අහන ගවපතිය පේන්නේ. නමුත් තවත් ඉන්න පින්වතුන් Tamanට තේරෙනවද මේක වැටහෙනවද නැද්ද මේ මොනවද මේ කියන්නේ කියලා එහෙම තියෙනවා නම් එහෙම අපිට මතක් කළාම ඒක හරිය වටිනවා. එතකොට විස්තර කරලා දෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී මේවා කියාගෙන යනකොට පොඩ්ඩක් ආපස්සට බහැලා ගිහිල්ලා නැවත ටිකක් විස්තර කරලා ආපහු ඒ විස්තරේ තේරුමත් එක්ක ආපහු ඉදිරියට Taman ඉන්න තැනට එන්න සිදුවෙන අවස්ථාතු තියෙනවා. ඒ වගේ දේවලුත් කරාට කිසිම මේ පාළුවක් එහෙම වෙන්නේ නැහැ හේතුව ඒක මේ ගොඩක් ප්‍රයෝජනවත් නිසා. මේ අපි ඒක නිසා මේ වෙලාවේ මේ පින්වතුන්ට ප්‍රශ්න ඇසීමටත් අපි අවස්ථාව සලසා දෙනවා. මේ අපි මේ දක්වාම කතා කරේ ග්‍රන්ථ කියන ගැට වැටෙන, ගැට හැදෙන මේ සංසාරයට ගැට ගහන ධර්ම පිටිබඳවයි. දැයි තව තවත් අපි එහෙනම් ඉස්සරහට කතා කරමු මේ පින්වත් හැම දිනාටම ඒ කාන්තෙන් මේ කරුණ හොඳට වැටහිලා තේරිලා නිවනින් සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සයන්වාස සත්සල්. හොඳයි කල්යනා මිත්‍රනි අපිට දැන් සයන්වාසේ පසුගිය සතියේ සිකුරාදා අපිට ග්‍රන්ථ පිළිබඳ දෙවන වතාවටත් කියලා දුන්නා. අද නැවතවතාවක් උන්වහන්සේ පිළිබඳව අපිට මතක් කළා. ඉතින් කල්ලාණ මිත්‍රෙන්ට පුළුවන් ඒ සම්බන්ධයෙන් තියෙන ගැටලු එහෙම නැත්නම් අදහස් ඉදිරිපත් කරන්න. ඊළඟ සර්ණයි අවසරයි සායනන්ත මේ ඒ අපිට අන්තිමට කතා කරපු මේ උපස්වල මේ කොහොමද චිත්ත චෛතසික ඒ චෛතසිකයේ හැස්තාව දෙදලා ලක්වන්නේ කියලා අපිට පොඩ්ඩක් තේරුම් කරලා දුන්නා නම් ගොඩක් තියෙනවා ආ ඒක හොඳයි. ඒ ඒ ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් ඔය අපි මේ හොඳ ප්‍රශ්නයක් ඒ තමයි මේ ඔය ධර්ම 170 කුමක්දයි කියලා තමයි ඔය ඇහුවේ. ඒ ධර්ම 170 ගන්න මෙහිමයි. මේ සිත කියලා කියන්නේ අමුතුම දෙයක්. ඒකට තේරුම් ගැනීම හැකියාව කියනවා, චින්තන හැකියාව කියනවා, හිතාගෙන යන ධර්මයේ කියලා කියනවා, හිත කියනවා, සමහර තැන්වල විඥානය කියලා කියනවා. ඉතින් මන මනෝ කියලා කියන ඔය හිත. ඕක මේ අවස්ථා එක විදිහකට අවස්ථා තුනක වැඩ කරනවා එක විදිහකට අවස්ථා හතරක වැඩ කරනවා 89 විදිහකට හිත වැඩ කරනවා 89 විදිහකට ඒක නිසා කියනවා සිත් 89ක් කියලා. සිත් 89ක්. ඒ කියන්නේ මේ අපි සරලව හිතුවොත් එහෙම මිනිස්සෙක් හොරකම් කරනවා. හොරකම් කරන්නට අවශ්‍ය හිතක් තියෙනවා. ඒ හොරකම් කරන්නට අවශ්‍ය හිත තියෙන්න ඕන හොරකම කරන්න. මිනිස්සෙක් මේ උපකාරයක් කරනවා. උපකාරයක් කරන්නට හොරකම් කරන හිතෙන් බෑ. උපකාරයක් කරන හිත තියෙන්න ඕන. ඒක නිසා උපකාරයට වෙනම හිතක් තිබෙනවා හොරකමට වෙනම හිතක් තිබෙනවා. ඒ වගේම තමයි යම් කිසි දෙයක් අහනවා. අහන්න වෙන හිතක් තියෙන්න ඕන යම් කිසි දෙයක් බලනවා බලන් එනෙහිටක් තියෙන්න. ඔය වගේ මේ ලෝකයේ තිබෙනවා අහන ක්‍රියා බලන හිතන දැනගන්න මෙනෙහි කරන අවබෝධ වෙන ඔය වගේ මහා නිවන් අවබෝධ කරගන්න හේත් දිව්‍ය ලෝක යන හේත් බ්‍රහ්ම ලෝක යන හේත් ගොඩක් තියෙනවා. පින් කරන සිත් පව් කරන සිත් මේ වගේ බැලුවන් පස්සේ සිත් තියෙනවා ඒ ඒ තැන්වලට ඒ ඒ වැඩේට ඒ ඒ ක්‍රියාවට අදාළ වශයෙන් සිත්ම තිබෙනවා 89ක්. ඒ සිත් අනු 89න් කරන්නේ අදාළ චින්තන වැඩි විතරයි. ඒක නිසා 89 වෙන්න ඕනේ. ඒ සිත කියලා කියන්නේ මේ ඒ සිත්වල ඒ 89 අවස්ථාවක 89 විදියකට වැඩ කරනකොට ඒ සිතේ වැඩ කරනවා චෛතසික ධර්ම මේ එක්තරා ප්‍රමාණයක්. 17 තිබෙනවා 18 තිබෙනවා 20 තිබෙනවා 21 තියෙනවා 22 තියෙනවා 23 තියෙනවා ඔය එක එක ගණන් වලට තියෙනවා තව සමහරලාට 25 තියෙනවා කුසල් සිත්වල මේ 25ක් තිබෙනවා හැබැයි ඉතින් අඩු වැඩියෙන් තමයි එකතු වෙන්නේ සමහරට 30 ගාණක් තිබෙනවා සමහර වගේ ඔය වගේ සිත් තිබෙනවා චෛතසික ඒ චෛතසික ඔක්කොම තිබෙනවා 52ක් එතකොට සිත් 89යි චෛතසික ධර්ම 52යි කියන්නේ සිත්වල පහළවන්නා වූ ධර්ම සිත්වල පහළවන මානසික ගති මානසික ධර්ම මේ අනිත් එක තමයි සිතුත් නොවන චෛතසික ධර්මත් නොවන තවත් අමුතුම විදිහේ මේ භෞතික පැත්තට බර වෙච්ච යම් යම් මේ ගති ස්වභාව ටිකක් තිබෙනවා. ඒවා හඳුනා ගන්නවා රූප කියලා. ඒ රූප වලින් තිබෙනවා 28ක්. එතකොට සිත් 89කුත් චෛතසික ධර්ම 52කුත් රූප ධර්ම ස්වභාව 28කුත් ගත්තයින් පස්සේ මේකේ තිබෙනවා 169 මේවා එකින් එකට වෙනස් මේ 169 කාණ්ඩ තුනකට තිබුණාට රූප කාණ්ඩය මේ චෛතසික කාණ්ඩය චිත්ත කාණ්ඩය කියලා තිබුණාට මේ මේ ධර්මවල වැඩ කරන චෛතසිකත් එකට එකක් වෙනස්. රූපත් එකට එකක් වෙනස්. චේතුත් එකට එකක් වෙනස්. ඒ සිත් වලින් දැනගන්න දේවල් මේ එකට එකක් වෙනස්. ඒක නිසා මේ මේ වගේ තිබෙනා වූ ලක්ෂණ, මේ වගේ තිබෙන ಗುಣ ස්වභාව, මේ වගේ තිබෙන ක්‍රියාකාරී ස්වභාව සම්පූර්ණයෙන්ම වෙනස්. සම්පූර්ණ වෙනස්. ඒක නිසා 100 ධර්මතා 169ක් වෙනවා. මේ වගේ කොටසක් තමයි සංසාරය කියලා කියන්නේ. ඒ කියන්නේ සංසාරයට ගන්න ඔක්කො ඔක්කොම ඇවිල්ලා 81ක් කියලා කියනවා. අර හැබැයි නිර්වාණ ධාතුව කියන එක වෙන එකක්. මේ මේ ධර්මතාවලින් කොටසක් මේ 169 කොටසක් කියනවා සංසාරය කියලා හේතුඵල ධර්ම කියලා කියනවා. හැබැයි එකම එක නිර්වාණ ධාතුවක් තියෙනවා. ඒක හේතුඵල ධර්ම යටතට ගැනින්නේ නැහැ. ඒක නිසා ඒක හේතුඵල ධර්ම වලින් අයින් වෙච්ච, හිතින් අයින් වෙච්ච, හිතත් නොවන, චෛතසිකත් නොවන, රූපත් නොවන වෙනමම අමුතුම අමුතු ධර්ම ස්වභාවයක් තිබෙන එකට කියන නිවන කියලා. අර 169යි මේ නිර්වාණ ධාතුවයි ඔක්කොම ගත්තාන් පස්සේ 170යි. ඒ 170 තමයි සංසාරය කියලා කොටසක් ගන්නවා. ඕකේ තමයි ඔය නිවන් යෑම මාර්ගඵල අර ඔක්කෝම ටික හොයන්නේ හම්බ වෙන්නේ ওই ධර්මතා 170 අතුලේ. තේරුවන් සරණයි. Talking. ස්වාමීන් වහන්සේ සෙවන් සර්ණයි මම හිතන්නේ තාරක මහත්මයා අහපු ප්‍රශ්නෙටම වගේ මම හිතනවා මෙතනදී මහන්සි ගන්න බලන්නේ අපි මේ මේ ග්‍රන්ථාශ්‍රයෙන් කොයි කොහොමද සිත්චෛතසික රූප වගේ දේවල් ඒ ඒ එක එක කොටස් යටතට වෙනම වෙනම විස්තර කරගන්නේ කියන එක වගේ තමයි දැන් ග්‍රන්ථ ග්‍රන්ථා ඡේව ධම්මා ග්‍රන්ථනීය කියන තැන ඊට පස්සේ දැන් අපි දෙවැනි එකේ ගත්තා ග්‍රන්ථ නීයාචේව ධම්මා නෝච ග්‍රන්ථා කියන එකට නෝච ග්‍රන්ථා කියන එකට අර සිත් 81යි චෛතසික 49යි රූප 28යි විදිහට ඒ වගේ මම හිතන්නේ අනිත් කොටස් වලටත් අපිට වෙන් කරගන්න පොඩි උදව්වක් කරන එක තමයි මම හිතන්නේ එහෙම කරන්න පුළුවන් ලොකු දෙයක් තමයි නේද? ඊළඟට තමයි. ඔව් මේ කියපු මේ ධර්මතා 100 නෝක නිවනත් ගත්තන් පස්සේ නිවන කවදාකවත්ම ගාන්ත ධර්මයක් වෙන්නේ නැහනේ. එතකොට ගාන්ත කියන ගැට ගැහි යන ධර්ම හැටියට හඳුනාගෙන තියෙන නිසා දේශනා කළ තිබෙන්නේ ධර්මතා තුනයි. ඒ කියන්නේ ලෝබන ගතිය තිබෙන ලෝභ චෛතසිකය දෘෂ්ටි චෛතසිකය සහ ද්වේෂ චෛතසිකය. ඔය ඕකේ තමයි මේ හේතුඵල වලින් අයින් වෙලා යන්න නොදෙන ගති ස්වභාවය තියෙන්නේ. මේ ගාන්ත ධර්ම ක්‍රියාත්මක වෙන්නේ ස්ථාන 11ක කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඔය කියපු සිත් 80 නමයේ සිත් 12ක් තිබෙනවා අකුසල් සිත් කියලා. ඒ 12ේ ලෝභ සිත් තිබෙනවා 8ක්, දෝෂ සිත් තියෙනවා 2ක්, මෝහ සිත් තියෙනවා 2ක්. මේන්න මේ කියන්නා වූ ධර්ම සමූහය තමයි මේ ගන්තනීය ධර්ම ක්‍රියාත්මක වෙන තැන් හැටියට සඳහන් කරන්නේ. සිත් තිබෙනවා 10ක්. ද්වේෂ මූල සිත් දෙකයි, ලෝභ 8යි. ඔය ඔය ටිකේ තමයි ওই චෛතසික තුන ගේ මේ ගේ වගේ කරගෙන හැසිරෙන තැන. ඉතින් මේ අපි බලන්නේ ඒ වගේ හිත්වල මේ මොනවද අඩු මොනවද වැඩි ආන්න එහෙම තමයි ගන්තනීය ධර්ම අපි මේක ඉස්සලත් කිව්වා ගන්තනීය වෙන ධර්ම ගන්ත වෙන ධර්ම අනිත් එක මේ එක එක තැන්වල අඩු වැඩි වශයෙන් තමයි චෛතසිකත් වැඩ කරන්නේ මහ ගොඩාක්ම නැහැ 25න් පල්ලෑ හම්පෙන් සමනා අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි කියලා දෙනාටම ස්වාමීන් වහන්සේ මේ මේ හය මම පොඩ්ඩක් තේරුම් ගත්ත විදිය පොඩ්ඩක් මේ මේ පැහැදිලි කියලා පැහැදිලි කරගන්න හිතුණා ස්වාමීන් වහන්සේ මෙතන මේ පළවෙනි විදියට ගත්තොත් ගන්ත ධම්මා නොගන්තා ධම්මා කියලානේ තියෙන්නේ. ඒතර ගන්ත ධම්මා කියන්නේ තුනයිනේ තියෙන්නේ ලෝභයයි දේශයයි දිට්ඨියයිනේ. ඒතකොට එතන තුනක් වෙනවා පළවෙනි කොටට දෙවෙනි කොටට ඒතකොට ඉතුරු 100 අර ධර්ම 170න්ම 167ක්ම නොගන්තා ධම්මා කියලා එනවා කියලා තමයි තේරුම් ගත්තේ ස්වාමීන් වහන්සේ. ඊළඟ දෙවෙනි විදියට ගත්තොතින් ගන්ත නිඤ්ඤා ධම්මා අගන්ත නිඤ්ඤා ධම්මා කියලා ගන්න විදියට ඒ කියන්නේ ග්‍රන්ථවල වෙන්න හේතු වෙන ධර්ම ටිකයි එහෙම ග්‍රන්ථ වෙන්න හේතු නොවන ධර්ම ටිකයි කියලා තේරුම් ගත්තා. එතකොට එතෙන්දි දෙවෙනි එකට අගන්තනීය ධම්මා කියලා තියෙන්නේ අර ලෞකික මේ ලෝකෝත්තර සිත් 8යි නිර්වාණ ධාතුවයි කියනකොට ඒතර 9යි. ඒතකොට ඒ 9 හරනාම 170ම ගන්තනීයා ධම්මා කියලා ගණයට යනවා කියලා තමයි තේරුම් ගත්තේ. ඒක හරිද ස්වාමීන් වහන්සේ? පළවෙනි එක හරි. පළවෙනි එක හරි. මේ දෙවෙනි එකේ තිබෙන්නේ අර ගන්තනීය ධර්ම අගන්තනීය ධර්ම කියලා ගියන් පස්සේ සංඛ්‍යාව ගත්තයින් පස්සේ ලෝකෝත්තර සිත් 8යි ඊළඟට නිර්වාණ ධාතුවයි ගත්තයින් පස්සේ 9යි ඒ නවලෝතුරා ධර්මයට කවදාකවත් ද්වේෂය කරන්නේ නැහැ නවලෝතුරා ධර්මයට කවදාකවත් ලෝභ කරන්නේ නැහැ. නවලෝතුරා ධර්මයට කවදාකවත්ම දෘෂ්ටි වැට් කරන්නේත් නැහැ. ඒක නිසා මේවාට ගොදුරු වෙන ධර්මත් නෙවෙයි ඒවා. ඒ වගේම තමයි චෛතසික ධර්ම 36ක් තිබෙනවා ඒවා වැඩ කරන. ඉතින් ඒ චෛතසික ධර්ම 36 ඒකට අන්තර්ගත කරන්න ඕනේ. ඒක නිසා ගන්න තිබෙන්නේ සතර මාර්ගසිත සතර ඵලසිත සහ ඒ තුල ඒ අවස්ථානුකූල වැඩ කරන චෛතසික 37යි නිර්වාණ ධාතුවයි කියලයි. එහෙම ගත්තයන් පස්සේ අර මේ අතනින් අඩු කරන්න හොඳ නෑ චෛතසික ධර්ම. එහෙනම් මේකට යනවා මෙහෙම මේනවයි කියලා. නෑ. ඒ අපි ගන්නේ ඒ මාර්ග සිත්වල වැඩ කරන ප්‍රමාණයේ තිබෙන චෛතසික ධර්ම ටික විතරයි. ඒ චෛතසික වලින් සමහර කොටසක් අකුසල් කරනකොටත් ඉතින් තියෙන්න පුළුවන්. ওই සරුව චිත්ත සාධාරණ ඒ වගේ දේවල්. නමුත් මෙතන සංඛ්‍යාත්මක වැඩම පස්සේ උන් ওই විදිහට ඒක ගලපගන්නේ. එහෙමයි තමයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒතකොට මේ අගන්තනීයා ධම්මා කියනකොට එතන ඒ නවලතුරු ධාමයි එතන ඒ අර සිත්තිගේ යෙදෙන චෛතසික ටිකයි කියලා ඒතර පැහැදිලි. ඒතර ගන්තනීයා ධම්මා කිව්වම එතකොට ස්වාමීන් වහන්සේ ඔය ඔතනින් අයින් අර 9 විතරක් අයින් කරාම ඒ කියන්නේ එතකොට 161ක්ම මේ අගන් ගන්තනීය ධම්මා කියලා දාගන්න පුළුවන් ඒ වෙලාවට නම් හැබැයි නේද ස්වාමීන් ගැට වැටෙන ධර්ම. ඔව්. ඒ කියන්නේ කුමක් හෝ වේවා ඒකට අහු වෙන ධර්මේ. චෛතසික ධර්ම සමූහයක් තිබෙනවා. ඒ වගේම සිත් ධර්ම සමූහයක් තිබෙනවා. ඒවා කොහොම ගැටවලට වැටිගෙන යන ගැටවලට අහු වෙන ධර්ම. එහෙමයි තමයි. ඒතකොට තුන්වෙනි ගොඩ ගත්තම ඒකේ තියෙන ගන්ත ගන්ත සම්පයුක්තා ධම්මා ගන්ත විප්පයුක්තා ධම්මා කියන. ඒතකොට ඒ කියන්නේ ගන්ත ග්‍රන්ථ වලින් යුක්ත ධර්මයි ග්‍රන්ථ වලින් යුක්ත නැති ධර්මයි වගේ නේද ස්වාමීන් වහන්සේ. ඒ ඒකේ තේරුම. ආ ඔව්. ඒ කියන්නේ දැන් තනි දැන් දෘෂ්ටියට තනියෙන් වැඩ කරන්න බෑනේ. ලෝභයට තනියෙන් වැඩ කරන්න බෑනේ. ඒක නිසා ලෝභය යම්කිසි වෙලාවක හිතක ක්‍රියාත්මක වෙනකොට ඒකට උපකාර කරන්නට ආපු අනිත්‍යයිතිසික ධර්ම සමූහය සහ හිත ඒව තමයි ගන්නෙ. ඒ සම්පයුක්ත ධර්ම හැටියට ගන්නෙ ආන්න ඒවා. ඒ වෙලාවට වැඩ කරන්නට යෙදී පාවිච්චි කරන පාවිච්චි වෙන ධර්ම. එතකොට ස්වාමීනාත් එතන තියෙන අර අකුසල් සිත් 10යි ඒකට අදාළ චෛතසිකට ටික තමයි ගන්ත සම්පයුක්තා ධම්මා කියලා ගත්තම හරි ස්වාමීනාත්. ස්වාමීන් වහන්සේ මම හොඳයි. සංඝ මහත්ය සංඝ මහත්ය ඔබතුමා කිව්වේ කේ මේ අපි කිව්වේ මේ ගාන්ත සංප්‍රයුක්ත ධර්ම කියනකොට මම ලියාගෙන කියනවා මේ අකුසල චෛතසික 27න් ලෝභයේ දෝෂයේ හැරෙන විට ඉතිරි චෛතසික 25 කියලා. ඊට පස්සේ ලියලා තියෙනවා ලෝභ මූල සිත් 8යි, ද්වේෂ මූල සිත් 2යි කියලා. ඊට පස්සේ ඒ ටික තමයි එකතු කරලා තියෙන්නේ. ලෝභ මූල සිත් 7යි, ද්වේෂ මූල සිත් 2යි එකතු කරාම 10යි. සිත් හැටියට 10යි, චෛත්‍යික හැටියට 25ක් ලියාගෙන තියෙනවා. ඒ විදිහට දවතුමස් කියන තියෙන්නේ. ඔව් ඒ විදිහ තමයි එදත් මම තේරුම් ගත්තා හැබැයි එතකොට මේ ජයන්ත මන්ත එතන මේ ඕන එක විදිහකට 27ම කියලා ගන්න පුළුවන් කතාව මොකක් හරි සාමනාංශ කිව්වද මගේ මතකයක් තියෙනවා ආහා ඒක පොඩ්ඩක් අහලා බලන්න එහෙනම්. මම හිතන්නේ තවන්න සඳහන් කළේ අකුසල චෛතසික 24ක් කියලා 27න් ලෝභ, ද්වේෂ, දිට්ඨි අයින් වුණාම ඊට පස්සේ නම් සඳහන් කළා මේ ක්‍රියාත්මක චෛතසික වශයෙන් කියන්නේ දැන් එකක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ වෙලාවට අනිත් දෙකයි 27න් දෙකයි අතු වෙන්නේ අඩු වෙන්නේ 25යි කියලා. එහෙම එහෙම අවසන් ලියගෙන තියෙනවා. ඔව් මම හිතන්නේ හරි මන්ත් කිව්ව එක හරි වගේ මම මතය මම කිව්ව එක වැරදි ඇති. ඔව් ඒකත 25 හැදෙන්නේ එහෙමයි අර තුනෙන් ඉතුරු එක දෙකක් එකට වගේ වැඩ කරන හින්දා නේද ආර්මහත් එහෙම ගන්න හැම වෙලාවෙම එක වෙලාවට එකයි වැඩ කරන්නේ එතකොට ඒක අයින් වුණාම ක්‍රියාත්මක චෛත්‍යක ඒ වෙලාවට 28න් දෙකක් ගිහලා 25ක් වැඩ කරන බව තමයි මම සඳහන් කළේ ඒකම තමයි සානන්ද අවසරයි දැන් ගුවන් සඳහන් කළ සන්නස මෙතන ග්‍රන්ථ නීය ධර්ම කියන එක සමඟ අපි හිතා ගන්න පුළුවන් සන්නස මේ එතකොට මේ මේ ලෝභ ද්වේෂ දිට්ඨි වලට ආරම්භන වශයෙන් ප්‍රත්‍යවණ ධර්ම සියල්ලම ග්‍රන්ථනීය ධර්ම කියලා තේරුම් ගත්තොත් හරි සාන්නාත් අපි මම අර ප්‍රත්‍ය ගැන පොඩ්ඩක් කියව මේ දවස්වල එතනදි මට හිතෙනවා මේ ආරම්භන වශයෙන් ප්‍රත්‍ය හැම දෙයක්ම මේකට ආරම්භන වශයෙන් ප්‍රත්‍ය වෙන නිසා ඒවා ග්‍රන්ථනීය ධර්ම විදිහට තේරුම් ගත්තොත් හරි සාන්නාත් තේරුම් ගන්නවා ස්වාමීන් වහන්සේ අපිට වාසේ කඳ හඳ ඇහෙන්නේ අපි හැමතුනේ දැන්. ඔබ මේ මේ ඒක ගන්නෙ මෙහෙමයි. ආ දැන් අරමුණු වෙනවා කියන එක හරි. ඒක හිතන්න ඕන මෙහෙම. තනි තනි ධර්මයක් ගන්නවා. ලෝභය කියනා වූ ධර්මය ගැට ධර්මයක් හැටියට ගැට ගැහෙන ධර්මයක් හැටියට ගන්න. ඔක දාන්න ඕනේ ඔය පුළුවන් තරම් ඔය හැම තැනකටම දාන්න. දානන් පස්සේ කියන්නේ ලෝභය ලෝභයෙන් ගැට ගැහෙන්න දෙයක් තියෙන්න බෑ මොකටද ගැට ගැහෙන්නේ? ලෝභයෙන් ගැට ගැහෙනවා හොඳ දෙයට නරක දෙයට ඒ කියන්නේ ඔය චිත්ත ධර්ම වලට චෛතසික ධර්ම වලට ඊට පස්සේ සමහරට දෘෂ්ටියට සමහරට ද්වේෂයටත් සමහරු කැමති වෙනවනේ. ඒ වගේම ඒවාට අරමුණු වන්නා වූ ධර්ම සමූහය යම් තාක්ක ඒ ටික තමයි ගන්නෙ. ඒක නිසා සිත් 81ම ඔය ගන්ත ස්වභාවයට ඒ වගේම තිබෙනවා. ඒක නිසා ගන්තනීය ගන්තනීය කියලා කිව්වන් පස්සේ ගන්ත ධර්මවලට යටත් වෙන ගන්ත ධර්මවලට අරමුණු වෙන ගන්ත ධර්මවලට අහු වෙන ධර්ම. ආනේ ටික තමයි ගන්න. එමසන්නස. ඒක සානස ගන්තාක්ෂේව ධම්මා ගන්ත ගන්තාක්ෂේව ගන්ත නීය ධම්ම කියනසන්නස. එතකොට ලෝභය ලෝභයත් ද්වේෂයත් විතර සන්නස. මොකද ලෝභය ලෝභයටම ලෝභ කරන්නත් ද්වේෂ කරන්නත් දිෂ්ටිට ලෝභ කරන්නත් පුළුවන් ද්වේෂය ද්වේෂයටම ද්වේෂ කරනවා කියලා අදහසින් එතකොට ලෝභය, ද්වේෂය විතර සන්නස ඒ කොටසට අයිති වෙන්නේ පෙරවන්. ඔව් ඔව්. ඒ කියන්නේ ගන්තාච ගන්තනීයාච කියලා කිව්වන් පස්සේ ඒ ධර්මතා දෙක විතරයි. දැන් ඔක තියෙන්නේ මෙහෙම එකක් තියෙනවා. මේ යම්කිසි ඔක ලෝක මට්ටමින් ගන්න මෙහෙමයි. යම්කිසි දෘෂ්ටිවාදියෙක් කෙනා දෘෂ්ටිමාදීෙක් ඇවිල්ලා එයාගේ දෘෂ්ටිය හිත පෙලාගෙන හිත තලාගෙන ඒ දෘෂ්ටිය ලෝකයට ඉදිරිපත් කරනවා හැබැයි දෘෂ්ටියේ ස්වභාවය ඇවිල්ලා දෘෂ්ටිය ලෝකයට යන්නේ දෘෂ්ටියක් හැටියට නෙවෙයි. ඔක බුද්ධියේ කෝට් එක ඇඳ ගන්නවා. බුද්ධියේ ස්වરૂපය, බුද්ධියේ ඇඳුම, බුද්ධියේ ලක්ෂණය ඇඳගෙන තමයි මේ දෘෂ්ටිය කියන එක පිටට යන්නේ. දැන් මිනිස්සෙක් දෘෂ්ටියෙන් යුක්තව ඇවිල්ලා යා යම්කිසි දෙයක් ප්‍රකාශ කරනවා. හැබැයි මේ ප්‍රකාශන ඔක්කොම දෘෂ්ටි. අසන්නා ওই දෘෂ්ටියට අහුම්කම් දෙනවා. අසන්නාට පේන්නේ ඒ දෘෂ්ටිය දෘෂ්ටියක් හැටියට නෙවෙයි. ඒක නිකන් හොඳ දෙයක් හැටියට. ඊට පස්සේ අසන්නා ප්‍රාර්ථනා කරනවා මටත් මේ හැකියාව ඕන කියලා. එතකොට එයා කරලා තියෙන්නේ මොකද්ද? ලෝභ කරා. ලෝභ කරේ මොකටද? දෘෂ්ටියට. ඒ නිසා දෘෂ්ටියට දෘෂ්ටිය කියන එක ලෝභයට අරමුණු වන්නා වූ දෙයක්. ලෝභයත් ග්‍රන්ථයක්, දෘෂ්ටියත් ග්‍රන්ථයක්. ඒ කාරණේ ඔන්න විදිහට තියෙනවා. ගෝපින්සන්නස් සන්නංශ අවසරය මට දවස් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔබ වහන්සේ අද සඳහන් කළ මේ කර්මා චෛතසික ගැන ස්වන්නස මේ කර්මා චෛතසිකය දැන් තථාගතයන් වහන්සේට ඒ තරම් ප්‍රබල විදියට ගුණයක් විදියට වැඩෙන ස්වන්නංශ උන්වහන්සේ මේ සත්වයාගේ මේ දුක දුක්ඛ සත්‍ය සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන මේ මේ ග්‍රන්ථවලට මේ ග්‍රන්ථවලින් සත්‍යයක් ගැට ගැසෙන දැකීම තුලින්ද සෝන්වංශයේ ඒ ඒ චෛතස් කරුණා චෛතස්කේ ඒ තරම් ප්‍රබල වෙන්නේ සාමාන්‍ය අපේ අපිට දැන් අපි සතර බ්‍රහ්ම විහාරවලදී සඳහන් කරන මේ කරුණා කරුණාව ගැන එතෙන්දී ඇති වෙන ඇතිවන්නේ සෝන්වංශ එහෙමනම් යම්කිසි අපි තුල යම්කිසි බලාපොරොත්තු ඇතුව යම්කිසි කෙනේ මේ සත්ත්ව ඒ කියන්නේ අපේ අපිට යම්සි දෙයක් බලාගෙන හරි නැත්නම් අපේ අර සීමිත මනසකින් අපි කරුණාව දක්වන සානස අපේ කරුණා චෛතසිකේ තරම් බලවත් නැත්තේ පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න සානස තේරුම් ගන්න. මේ කරුණා චෛතසිකය ක්‍රියාත්මක වීමේදී අපිට තන් තියෙන හරීම සීමාන්විත ස්වභාවයක්. සත්වයන්ගේ දුක දැනෙන්න දැනෙන්න දැනෙන්න දැනෙන්න සත්වයන් කෙරේ පත පතුරු පැතිරෙන කරුණා ගුණය කරුණා ස්වභාවය හිතේ වැඩිලා වැඩිලා යනවා. ලෝකයාගේ දුක ගැන හිතන්ට හිතන්ට හිතන්ට හිතන්ට අනේ කොහොමද මෙයාට පිහිට වෙන්නේ කොහොමද මෙයාට පිහිට වෙන්නේ කියලා හැඟීමකුත් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ තරම් ලෝකයාට නෑ මේ සත්‍ය දුක දකින්න මේ ස්වභාවයක් නෑ. උදාහරණයක් කියන්න පුළුවන් මෙහෙම. උදාහරණයක් කියන්න පුළුවන් මේ ඒ තමයි මේ මම ළඟදී මේ පොඩි ලස්සන වීඩියෝ එකක් දැක්කා. ඒ ඒ වීඩියෝ එක මේ මට හරීම මේ හැඟීමක් ඇති වෙච්ච සහ ඒ තුලින් මම ධර්මයේ ගැන හිතපු කාරණයක්. වාක්‍යයකට යනවා මිනිස්සේ. මේක පරීක්ෂණයක් වගේ කරපු එකක්. මේ පින්වත්තුන් සමහර අය දැකලත් ඇති ඔක. බටහිර රටක මිනිස්සෙක් ගිහිල්ලා මේ ඉල්ලනවා මේ පාක්කයක ඔය කඩවණ්ඩියක වගේ පාර අයින යනකොට ඉල්ලනවා මේ ඔය කකායින මිනිස්සුන්ගෙන් සෑන්ඩ්විචස් කෑල්ලක්. මට බඩගිනේ මට ඔකෙන් භාගයක් දෙන්න කියලා. මේ ඒ මිනිස්සු සල්ලි දීලා ඒක අරගෙන තියෙන්නේ ඒ මිනිස්සු දෙන්නේ නැහැ. බැනලා එලව ගන්නවා. අර ඉල්ලපු මිනිස්යාව. තරුණ කොල්ලෙක් ආදේ. තවත් එක්කෙනෙක් ගාවට යනවා. ඊට පස්සේ මේ එයා එකින් ඉල්ලුවන් පස්සේ ඒත් දැනලා එලව ගන්නවා දෙන්නේ නැහැ. ඉතින් ඔහොම කීප දෙනෙක් ගාවට යනවා දෙන්නේ නැහැ. ඊට පස්සේ මේගොල්ලෝ උපක්‍රමශීලීව මේ එක මිනිසෙකුට පිට්සා එකක් අරන් ගිහිල්ලා හිඟන්නෙක් ඉන්න ඇත්තටම අසරණ මිනිසෙක් හෝම්ලස්. ඒ මිනිසයාට පිට්සා එකක් ගිහිල්ලා දෙනවා අතට. එයා ඊට පස්සේ බොහොම සන්තෝෂයෙන් ඒක බාර අරගෙන ඒ අහිංසක ඇත්තම අහිංසක මිනිසයා කකා ඉන්නවා. ඊළඟට මේ තව මේ දීපයක් කෙනා ගිහිල්ලා මායිත ඇඳුම මාරු කරගෙන හරි වෙනස් ස්වරූපයකින් ආය ඒ කෙනා ගාවට එනවා හිඟන මිනිසයා ගාවට. ඇවිල්ලා පැත්තකින් වාඩි වෙලා මේ පොඩ්ඩක් කතා කරලා එයා කියනවා මේ මට බඩගිනේ පිට්සා එකක් මට කෑල්ලක් දෙන්න පුළුවන්ද කියලා. ඒ හිඟන්නගේ. හිඟන්න දන්නේ මේ ඒව එයාමයි කියලා. ඒ වෙලාවේදී ඒ හිඟන්නා it is all right කියලා මේ අරයට දෙනවා කෑල්ලක්. පිත්ත කෑල්ලක් දෙනවා. ඉතින් මේ මේක මේ පුදුම විදිහේ බණක් අවුස්සලා දෙන තැන. අර ඉස්සෙල්ලා මිනිස්සු දුන්නේ නෑ එයාට. හැබැයි මේ හිඟන්න දුන්නා. ඇයි හිඟන්න දුන්නේ? එයා එයාට කියනවා මේ අර ඉල්ලන ළමයා මට බඩගිනේ හරිම බඩගිනේ මට ඔකෙන් කෑල්ලක් දෙන්න පුළුවන්ද කියලා. දෙන්න යනකොටත් එයා ඒ හිඟන මනුස්සයා ඊට පස්සේ දෙනවා Tamanට තියෙන කැලලක් තියෙනවා අනිත් එක්කෙනාට දෙනකොට අහන ඒක කමක් නැද්ද it's all right කියලා අහනවා ඊට පස්සේ කියනවා මේ it's all right it's all right කියලා එයා දෙනවා යම් කිසි කෙනෙකුට අනිත් කෙනාගේ බඩගින්න දැනෙන්න නම් තමන් බඩගින්න අත්දැක තියෙන්න ඕනේ. තමන්ගේ දුක, තමන් විඳපු දුකක් තමන්ට විඳින්න නැතුව අනිත් එක්කෙනා තේරුම් ගන්නට බෑ. ඒ නිසා මේ හිඟන මිනිසයා ඇත්ත මේක ඇත්ත සිද්ධියක්. මේ මිනිසයාගේ හිත අනිත් අර යම්කිසි දෙයක් තියලා රෙස්ටෝරන්ට් එකට ගිහිල්ලා සල්ලි දීලා කන මිනිස්සයාගේ හිතට වඩා හරිම රිච් හරිම උතුම් ඒ හිත හරිම ඉහළයි ඒ මිනිස්සයාට තේරෙනවා අර ළඟට ඇවිල්ලා ඉල්ලපු එක්කෙනාගේ ඒ මෙයාටත් අනේ කැලලක් අවශ්‍යයි කියන හිත තියෙනවා. එයා ලෝකයේ ගැන හිතනවා. අනිත් අය ගැන දකිනවා. ඉතින් ඔන්න ඔය වගේ මේ මම ඔක ගැන හිතන හිතුවා ගොඩාක් හිතුවා අපේ ගමක මේ ගමක මිනිස්සෙක් ගිහිල්ලා තවත් කෙනෙක්ගෙන් උදව්වක් ඉල්ලුවාම ඒ ගමේ මිනිස්සයා දෙනවා. ඒ ගමේ මිනිස්සයා දෙන්නේ උදව්ව මේ එයාට උදව් කරන විදිය ෆොටෝ ගහගෙන නෙවෙයි. තමන් කරන්නා වූ උදව්ව වීඩියෝ කරමින් නෙවෙයි. තමන් කරන්නා වූ උදව්ව ලවුඩ් ස්පීකරෙන් කියමින් නෙවෙයි. එයා ඇත්තට මේ ගමේ ඉන්න අහිංසක මිනිසයා දකිනවා, දන්නවා, එයාට දැනෙනවා මං වගේම කෙනෙක් තමයි මේ උදව්ව ඉල්ලන්නේ කියලා. ඒක නිසා අවංකවම Tamanට ඒ දුක දැක්ක නිසා දැනෙච්ච නිසා අනිත් එක්කෙනාට නිර්ලෝභීව ප්‍රාර්ථනා රහිතව උදව් කරන්නට පෙළඹෙනවා. වෙනත් තැනක සල්ලි මිලමුදල් තියෙන එක්කෙනෙක් ඒ වගේ අසරණයෙකුට උදව් කරොත් නැති අය තින්න පුළුවන් නමුත් මගේ දැනුම හැටියට ඒ සල්ලි තියෙන මිනිස්සයා අසරණ මිනිස්සෙකුට කරන උදව්ව ෆොටෝ ටිකක් ගහ ගන්නවා. අසරණ මිනිස්සයාට යමක් දෙනවා නම් වීඩියෝ එක කර ගන්නවා. ඊට පස්සේ එහෙම දෙයක් කරයි කියලා පත්‍රෙත් දාගන්නවා. ඒක නිසා මේ ওই දෙක දෙවිදියයි. නියම කරුණාව ඇතිවෙන්න නම් දුකක් විඳින්න ඕනේ. නියම කරුණාව ඇතිවෙන්න දුකක් විඳින්න ඕනේ. මේ මම මේ ඒ වගේම තමයි මේක බෝධිසත්වයන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ කරන්න මේ බෝධිසත්වයන් වහන්සේ යන්තරම් දුකක් මේ සංසාරයේ තමන් වහන්සේ වෙනුවෙන් දකින්නවාද විඳිනවද ඒ ආශ්‍රිතයාගේ විඳිනවද ඒ තරම් ප්‍රමාණයක් උන්වහන්සේට අනිත් සත්‍යයන් කෙරෙහි ඇති වෙනවා අනිත් සත්‍යයන් කෙරෙහි මටත් මෙහෙමයි කියලා මේ දැනෙනවා මම මේ දැන් මාස කීපයකට හරි අවුරුද්දකට උඩදී ලිපියක් කියවුවා ඒ ලිපිය මට කවුරු හරි ගෙනලා දුන්නා මෙහි කෙනෙක්. එහෙම නැත්නම් ඊමේල් එකකින් මට එව්වා. මම කොහොම හරි ලිපිය කිව්වා. ඒ තමයි ලංකාවේ අර මේ ගායිකාවක් ඉන්නවනේ මේ නන්දාමාලිනි මහත්මිය. එයාගේ ජීවිත කතාව. ඒ එයා බොහොම අසරණ කෙනෙක් මුල් කාලේදී බොහොම දුකින් ජීවිතේ ගැට ගහගත්ත කෙනෙක් කියලා තමයි ලිපියේ සඳහන් වෙලා තිබෙන්නේ. ඒ නන්දාමාලිනී මහත්මිය මේ ඉතින් විවාහයකටපත් වෙලා මේ ඒ ළමෙක් ලැබෙන්න ඉස්පිතාලේ ගිහිල්ලා ඉඳලා තිබෙනවා. ඒ තින් ඉස්පිතාලේ ඉන්නකොට ඒ ඉස්පිතාල ළඟ ඉඳවිලා ඉඳලා තියෙන එක තිබිච්ච හැටියට තමන්ගේ මවතුමිය. ඉතින් ඒ අම්මා මේ එක්තරා අවස්ථාවකදී රාත්‍රියේ මේ දැන් නන්දාමාලනී මහත්මිය එහෙම ඇඳක් දෙනවනේ ඒ ලෙඩෙකුට. ඉතින් පස්සේ බලනකොට මේ උපස්ථානෙට ආපු අම්මා මොකක් හරි පත්තරයක් හරි කොලයක් හරි තිබිච්ච එකක් බිම එලාගෙන බොහොම අහිංසක විදිහට ඒ Tamanට උපස්ථාන කරන්නට ඇවිල්ලා අම්මා බිම මේ බොහොම දුකින් මේ යම් කිසි දෙයක් පොඩි දෙයක් එලාගෙන ඉන්නවලු. ඉතින් ඒ වෙලාවේ ඒක දැක්කයින් පස්සේ ඒ නන්දාමාලනි මහත්මියට මේ ඒ අම්මා තමන්ගේ අම්මා කෙරෙහි ඊ타මත්ම දැඩි කරුණාවක් ඇති වුණාලු අනේ මේ මගේ අම්මා මේ මේ වගේ ඇවිල්ලා උපස්ථාන කරන වෙලාවක මට මේ වගේ අවස්ථාවකදී උදව් වෙනවනම් මම පුංචි කාලේ කොහොමද කියලා එහෙම ඒ දුකත් එක්ක ඒ අම්මා පිළිබඳව කරුණාව දැනලා තියෙනවා. දැන් අර හිඟන්න මේ මම දැකපු ওই වීඩියෝ එකේ හිටපු හිඟන්නාට හිඟන්නාගේ පරිත්‍යාගශීලී හිතයි ගැමියාගේ තමාට සමානව කෙනෙකුට උදව් කරන හිතයි ඒ වගේම නන්දාමාලි මහත්මියගේ අම්මා කෙරේ ඇතිවෙච්ච කරුණා හිතයි ওই ටික ටිකක් තවත් අපේ පින්වතුන්ගේ ජීවිත අත්දැකීම් තුළ තියෙන තියෙන ටිකක් සිද්ධි ගොනු කරලා බලන්න කොහොමද කරුණා හැදෙන්නේ කියලා. ඒ එහෙම බලනකොට මේ බුදුරජාණන් වහන්සේගේ හිතට උච්චර මහ විශාල කරුණාවක් දැනෙන්න හේතුව උන්වහන්සේගේ සත්‍යයන් කෙරේ තියෙන දුක අතිශයින් දකිනවා. අතිශයින් ඊටා ඉහළ තැනකින් දකිනවා එක අවුරුද්දක එක ආත්ම භාවයක නෙවෙයි බුදුරජාණන් වහන්සේට පුළුවන් ආත්ම භාවයෙන් හැංගිලා තිබෙනා වූ විශාල දුක්ඛ ස්කන්ධතාවක් දකින. ඒක නිසා තමයි උන්වහන්සේගේ කරුණාව මේ මහා කරුණාවක් බවට පත් වෙන්නේ. ඒක මේ සමහර ඒවා ඒ කරුණා චින්තනය මේ ඔය සාමාන්‍ය පොඩි පොඩි ඔය බණ පදවල තිබෙනවා කරුණා කියලා වචනයක් තිබෙනවා දයාව කියලා තව සමාන වචනයක් තිබෙනවා ඒ වුණත් මේ සිද්ධිය කියන එක ධර්ම ස්වභාවය කියන එක නම් මේ මමත් මේ පොඩි පොඩි වචන ටිකකින් මේ කිව්වට මටත් එහෙම විස්තර විස්තර කරන්න බෑ ඒ තරම් විස්තර කරන්න බැරි වචනේ දාන්න බැරි ඉහළ තලයේ ධර්ම ස්වභාවය. සාදු සාදු සාදු වාසනික වාරක් පිට කරන තමයි. අතිරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ පොඩි ප්‍රශ්නයක්. දැන් අපි දැන් ඒ දවස්වල බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු අනිත් ශාස්ත්‍රවරුන්ගේ තිබුණනේ නොයෙකුත් දෘෂ්ටීන් උදාහරණයක් විදිහට නිගන්ඨනාථ පුත්ත වගේ මේ ශාස්ත්‍රවරුන්ගේ එතකොට ඒ දිට්ඨියට <clears throat> කැමැත්තෙන්ද එයාට එයාගේ අර එයා පස්සේ පිරිසක් එකතු වුණේ ඒ දිට්ඨියට කැමතිින්ද එතකොට දිට්ඨිය කියන එකත් ග්‍රන්ථනීය ධර්මයක් වෙනවාද කියලා හිතන සාමනාස ඒක එහෙම හිතන එක වැරදිද සාමනාස තේරුම් ගන්න දෘෂ්ටි ගන්තනීය ධර්මයක්. දෘෂ්ටිය ගාන්ත්‍ර වෙනවා ග්‍රන්ථනීය වෙනවා. ඒක මම අර ඉස්සෙල්ලත් කිව්වේ දැන් ඒ දෘෂ්ටිය කියන එක සමාජගත වෙන්නේ සහ ඉදිරිපත් වෙන්නේ දෘෂ්ටියේ ස්වරූපයෙන් නෙවෙයි. ඒකේ එන්නේ ඍජු අවංක මේ ප්‍රඥාවේ ස්වરૂපය අරගෙන තමයි දෘෂ්ටි එන්නේ. ඒක නිසා තමයි ඔය ශ්‍රාවකයෝ ටික ඔය ශාස්ත්‍රූන් වහන්සේලා ශාස්ත්‍රවරු පිටිපස්සේ ගියේ. ඒ දෘෂ්ටියේ හැටි හැම වෙලාවෙම දෘෂ්ටිය කරන්නේ විපල්ලාස හදන එකනේ. ඒ කියන්නේ තියෙන ස්වභාවයේ ඒ දෘෂ්ටියේ හැංගිලා තමයි වැඩ කරන්නේ. Tamange නියම Taman ඉදිරිපත් වෙන්නේ නැහැ හරියටම මේ වරද්දලා තමයි මම මේක කියන්නේ වරද්දලා තමයි වටහලා දෙන්නේ කියන එකකින් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒක නිසා ඔය යන ශ්‍රාවකයෝ ඒ යන්නේ අහු වෙලා. ඒගොල්ලෝ අහුවෙන ප්‍රඥාව කියලා හිතාගෙන අහුවෙන දෘෂ්ටියටයි. ඒක නිසා දෘෂ්ටිය ග්‍රන්ථත් වෙනවා, දෘෂ්ටිය ගන්තනීයත් වෙනවා. සමිනාත් තේරුම් ගන්න බොහොම පිං ඒක පැහැදිලි කරාට එතකොට අපි මුලින්ම කතා කරනකොට ග්‍රන්ථනීය ධම්මා කියන තැනදී ලෞකික සිත් 81යි චෛතසික 49ක් හැටියට එතන සඳහන් වුණේ. හැබැයි දැන් මේක අනුව බලනකොට ලෝභ, ද්වේෂ, ditthi කියන තුනම ග්‍රන්ථනීය වෙන හින්දා ඒ චෛත්‍යක ගාන 52ම වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ එහෙම ගත්තයන් පස්සේ 52ම වෙනවා ගන්තනීය ධර්මයි ගන්තා ධර්මයි දෙකම එක්කාසු කරාම. හැබැයි අර 49 ගන්නේ අරක වෙනස් කරනවා මේ ගන්ත ගන්ත ධර්ම කියන එක වෙනස් කරලා ඊට පස්සේ අර ගන්තනීය කියන්නේ මේ ගන්ත ධර්මයි ගන්තනීය ධර්මයි කියන එක අර තුන් දෙනා අයින් කරලා දක්වනවා ඉස්සර වෙලා. ඊට පස්සේ තමයි අර එකස් කරලා හිතාගන්නේ. සම්පයුක්ත ධර්ම වලට ගන්නකොට ගන්නවා. ආ මේ ඒකට හේතුව මේ ගන්තා ධර්මා ගන්තනීය ධම්මා කියන එක වෙනම කියලා අර වෙනම කාණ්ඩයක් තිබෙනවනේ ගන්තා චේව ධම්මා ගන්තනීයාච ආන්නේ එතන කියන හින්දා අර උඩට ගන්නේ නැහැ. එහෙම කවලම් කරගන්නේ නැහැ. ආ හොඳයි ස්වාමීන් වහන්සේ ඒක තේරුණා දැන් හොඳයි. බොහොම පින් කරලා තමයි. අකාශත් ස්වාමීන් වහන්සේ මේ කරුණාව ගැන ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා කරුණාව කියන එක මේ සමහර වෙලාවට බොහොම සටල් විදිහට මාන්නයට සම්බන්ධ වෙන්නත් පුළුවන් නේද කියලා අදහසක් එහෙම වෙන්න පුළුවන් කියලා අදහසක් එකවරක් ඇති වුණා ස්වාමීන් වහන්සේ කියන්නේ මේ මට මම වුණත් ඒක පෞද්ගලිකව මගේ තුලින් දැකලා තිබුණේ නැහැ. නමුත් අර අපිට ඔය මේ ස්වාමීන් වහන්සේ ඇතුළු අනෙක් බොහෝ දේශකින් අර අධ්‍යාන්තර සහ බාහිරව දකින්න කියන එක කියලා දීලා තිබුණා. එතකොට එතනදී මට තේරුම් ගත්තේ දැන් අර සමහර දේවල් අපිට අධ්‍යාන්තරව දකින්න අපහසුයි අපේ තුලම. එතකොට ඒ දේ බාහිර කෙනෙක් තුළින් දකිනකොට ඒක තේරෙනවා මේක මෙහෙම නේද කියලා අභ්‍යන්තරව සිද්ධ වෙන්නේ. සිතවීම කෙටියෙන් කියලා නම් ස්වාමීන් වහන්සේ දැන් මම එක වතාවකදී මේ එක මට මේ අවස්ථාව ලැබුණේ යම් කිසි කාන්තාවක් සමග ටිකක් කතා කරන්න මේ හම්බෙන් හම්බෙච්ච කෙනෙක් ඔය මොකක් හරි ස්විමින් pool එකක කොහේ හරි තැනක ඒ කතාව හොංකොං වල වගේ වගේ රටක මිනිස්සෙක් ඉතින් මෙයා කියනවා දැන් එයාගේ ගොඩක් එයා එච්චර පොහසත් කෙනෙක් නෙවෙයි කිව්වා. නමුත් දුප්පත් නෑදෑයෝ ගොඩක් ඒ රටේ ඉන්නවා. ඉතින් එයාගේ ඉන්න පොහසත් නෑදෑයෝ ගොඩාක් ඒකට එයාට උදව් කරනවා. එයාට ඒක කරන්න විදිහක් නෑ කියලා ගොඩක් කනගාටු කියලා එයා. ඒ කියන්නේ එයාට එයා ගැන එයාට අර දුප්පත් අය ගැන ගොඩක් කනගාටුයි. හැබැයි එයාට ඒක කරන්න බැරි වීම ගැනත් ගොඩක් කනගාටුයි කියලා. ඉතින් මම ඒ වෙලාවේ හිටින අර මම ඕක මම දැක්ක ඇතුළට මගේ තුලින් දැන් එතරම්දී එයාට එයාට හැකියාවක් නැහැ අර අනිත් අය කරන දේ ගැන කර ඒ කරන උදව් තුලින් ඇතිවෙන ඒ උදව් වලින් ඇතිවෙන දේ පිළිබඳව සතුටක් ඇති කරගන්න හැකියාවක් නැහැ ඒක තමුම කරගන්න ඕන කියන වගේ එහෙම තමුන් කිරීමෙන්ම තුලින්ම තමයි සතුට ඇති වෙන්නේ කියන අදහසක් වගේ එහෙම එහෙම අදහසක් ආව ස්වාමීන් වහන්සේ මම නිකන් ප්‍රකාශ කරේ ඒක මේ ඒක කරුණාව තුලින් ඇතිවන කියලා හිතුවට අන්තිමට ඒක මානයකට යන ගතියක් තිබෙන නිසා කියලා තේරුම් කරන්නේ. ඒ සිදුවීම තුළ මම ඒ සිදුවීම එහෙම විදිහට නම් මම මට පේන්නේ ඒකේ මම නම් ඒකේ මාන්නයක් මිශ්‍ර කියලා දැකින්නේ හේතුව මෙහෙම තියෙනවා. කරුණාව කියන එක ඇතුණන් පස්සේ අනිත් අය අනිත් අය කෙරෙහි මේ දුකක් තියෙනවා නම් ඒ අයට උදව් උපකාර කිරීමට මෙදුවා ගැනීමට ඇතිවෙන හැඟීම් මාත්‍රේ ඒ ස්වභාවය තමයි. ඊළඟට අනේ මට එහෙම කරගන්න බැරි වුණානේ කියලා හිතෙන කොටත් ඒකත් ඇත්ත වශයෙන්ම ඇත්ත වශයෙන්ම මේ අනුකම්පා සහගත එයාගේ හැඟීමක්. මාන්නේ කියලා කියන්නේ මාන්නේ කියලා කියන්නේ මේ වෙනත් කෙනෙකුට සමවෙන්ට යන එකයි දැන් මෙයා මෙතන හිතන්නේ අනේ මට මෙයාට කෙනෙකුට උදව්වක් කරගන්න බැරි වුණා නේ කියන හැඟීම තමයි ඒක තියෙන්නේ. ඇත්ත වශයෙන්ම කරුණාව කියන එක බෝධිසත්වයන් වහන්සේගේ හිතේ වුණත් ඇති වෙනකොට අනේ මං නොකර හිටියත් අනිත් එක්කෙනා කරයිනේ. මම බුදු වුණේ නැතුවට කමන්නේ තව කවුරු හරි වෙන එක්කෙනෙක් බුදු වෙයිනේ. මම ධර්ම දේශනා කරේ නැතුවට කමන්නේ කවුරු හරි වෙන එක්කෙනෙක් ධර්ම දේශනා කරයිනේ. ඉතින් අන්න එහෙම හිතනවා. එහෙම නැත්නම් මේ අනිය මට අනිත් අය වගේ එහෙම මට උදව් කරන්න බැරුණානේ කියලා එහෙම හිතන්නේ තමන්ම ඒකට ඉදිරිපත් වෙනවා. මාන්නේ වැඩ කරන්නේ මෙහෙමයි. මාන්නේ වැඩ කරන්නේ මේ හැබැයි එකක් කියන්න ඕනේ කරුණාව කියන එක කුසලයි. ඊ타ත්ම මිහිරි, ඊ타ත්ම සාන්ත, ඊ타ත්ම උත්තරීතරම විදිහේ කුසලයක්. ඒකේ මාන්න සම්බන්ධතාවයක් නැහැ. මාන සම්බන්ධතාවයක් කිසිසේත්ම ඒ කරුණා හිතේ මිශ්‍ර වෙන්නේ ඒකට එක්කාසු වෙන්නේ කුසලයි අකුසලයි කියලා කියන්නේ සම්පූර්ණ ගින්දරයි වතුරයි වගේ ප්‍රතිවිරුද්ධ ධර්ම. එතකොට හැබැයි කරුණාවේ ස්වરૂපය අරගෙන වෙන අකුසල හොර ධර්මයක් එන්න පුළුවන්. වෙන අකුසල් වෙච්ච ධර්මයක් ක්‍රියාත්මක වෙන්න පුළුවන් මේ කරුණාවේ ලක්ෂණය ගාගෙන. එහෙම වෙන්න පුළුවන්. ඒකට කියනවා උපක්ලේශ ධර්ම කියලා. ඒ කියන්නේ නෑ උපක්ලේශ නෙවෙයි වංචනික ධර්ම කියලා කියන්නේ. වංචනික කියන්නේ වංචා කරනවා. ඒ වගේ වෙන්න පුළුවන් හැබැයි අර කරුණාව කියලා කියන්නේ අතිශය අතිශය උපකාරක ධර්මයක් උතුම් ධර්මයක්. හැබැයි සමහර වෙලාවට ඕක මේ සමහර කෙනෙකුට වෙනත් කෙනෙක් කරපු දෙයක් පිළිබඳව හිතලා තමන්ට ඇත්ත වශයෙන්ම මේ හිත හදා ගන්න අමාරු තමන් දෙයක් කරොත් හොඳයි නේද කියන හැඟීම ඒක තියෙනවා. එහෙම එකක් තියෙනවා දැන් බැරිම වුණොත් තින් අනුමෝදන් වෙනවා අපි දකිනවනේ අපේ ඔය වැඩි දූදරු සංඛ්‍යාවක් ඉන්නා වූ පවුල්වල අවුරුද්ද දවස්වලට ඔය මේ ඔය දෙමව්පියන්ට අරගෙන යනවනේ මේ මේ සරමක් සර්ට් එකක් අරකක් මේ වගේ ඔය රෙදි පෙරදි අරගෙන යනවනේ. එතකොට සමහර දරුවන්ට අපි දැකලා තියෙනවා ඒගොල්ලන්ට මේ අනේ අයියා නම් ගෙනල්ලා දුන්නා අක්කා නම් ගෙනල්ලා දුන්නා මට තාම ගෙනල්ලා දෙන්න බැරුණා කියලා මේ අර දෙමව්පියෝ වෙනුවෙන් අනිත් අයගේ දේවල්ට ඊර්ෂ්‍යා කරන එක නෙවෙයි නමුත් Tamanටත් යමක් කරගන්න ඕන මේ දෙමව්පියෝ වෙනුවෙන් අපිට ඉගැන්නුවා අතහෙත දුන්නා නේද කියන හැඟීම එහෙම එන අවස්ථා තියෙනවා. ආන්නේ ඒ වගේ එකක් තමයි මම මේ තුලිමුත් දකින්නේ අර අකුසලයේ මාන්නේ කියන එකක් හරිම අකුසල් එකක් කරුණාව කියන්නේ ඒවා මිශ්‍ර නැති පිරිසුදු ධර්මයක්. ස්වාමිනාස කරුණා භාවනාව යම්කිසි යෝගාචරයක ඒ භාවනා වඩලා සතර භාග්ම විහරණයට වඩලා මේ උතුම් මේ අසෝහන් ඵල මාර්ග ඵල වලට යෑමට මොන වගේ විචිත ස්වාමිනාස මුලින් තම සාමාන්‍ය මොන ක්‍රම විදිහෙන්ද ඒක කරීත්තේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පහදලා දෙන්න. මේ කරුණා භාවනාව ඇතිවෙන්න ඇති වෙන්නේ ගොඩාක් අය මිනිස්සු සත්වයෝ දුක් විඳින අරමුණු ගන්න ඕනේ. ස්පිත්තාල ඊට පස්සේ ඔය ආගම් ભેදයකින් තොරව ඔය කැම්ප් ලෙඩ වෙච්ච අය මහරගම ඉස්පිතාලේ කැන්සර් වාට්ටුව ඔය වගේ ඉස්සෙල්ලාම පටන් ගන්නේ ඔය කරුණාව පොඟලා එන තැන් තියෙනවා. සාමාන්‍ය ලස්සනට අපි අව්‍ය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඔක්කොම සංසාරයේ නේද කියලා ඔය සාමාන්‍යයෙන් ඔය සල්ලි තියෙන මිනිස්සෙක්ගේ ඔය යන දිහා බැලුවට එහෙම එකපාරම කරුණාව අවදි වෙලා එන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. කරුණාවට තියෙන්න ඕන ඒ කරුණාවට වැඩ කරන්නට පෙඟිලා එන තැනක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මනුස්සත්වයේ දුක් විඳින තැනක් තියෙන්න ඕනේ. ආන් ඒ වගේ මැරිච්ච නැති ජීවත් වෙලා දුක් විඳින සත්වයෝ ගොඩාක් අරමුණු කරන්න ඕනේ. එක්කෙනෙක් දෙන්නේ තුන් දෙනෙක් හතර දෙනෙක් පහ දෙනෙක් හය දෙනෙක් පිරිසක් මේ ගමේ මේ රටේ ඔය වගේ හිත හිතා හිත හිතා ඒ අයට ඒ අයට ඒකෙන් මිදෙන්න ලැබේවා මිදේවා මිදේවා මිදේවා කියන හැඟීම ඉස්සෙල්ලා පටන් ගන්නවා. ඊට පස්සේ තමයි දුකේ ස්වභාවය සෙවුම් විදියට විස්තරණය කරගෙන යන ඉස්සෙල්ලා ගන්නේ ලොකු දුකක් විඳින එක්කෙනෙක්. ඊට පස්සේ සාමාන්‍යයෙන් දුකක් කියලා මානසික දුක්. ඒවා පේන්නේ නැහනේ. ඉස්සෙල්ලා කායික දුක්. ඊට පස්සේ මානසික දුක්. ඊට පස්සේ ලෙඩ දුක් ආදී දේවල් වලින් මේ පෙළෙන සත්වයෝ එයින් මෙදෙන්ට මෙදෙන්ට මෙදෙන්ට කියලා ඊට පස්සේ ඒ සත්වයන්ට සැපයක් වේවා මිදේවා කියන එක අල්ලගෙන ඊට පස්සේ තමයි දිව්‍ය ලෝක පැත්තට එහෙම යන්නේ හේතුව දෙවියෝ උනත් ආයෙ කවදා හරි එතනින් චොත වෙලා ඇවිල්ලා මේ වගේ තත්වයකටපත් වෙන්න පුළුවන් ඒ නිසා අසරණයි කියලා සත්වයන්ට සත්වයන්ගේ ගැඹුරු දුක්ඛයකට බැසගන්නේ අර පළමුවෙනි අන්න අර වගේ ගිහිලා ඊට පස්සේ ඔකට එනවා කරුණා භාවනාවෙන් චිත්ත සමාධිය ඇති වෙනවා ප්‍රථම ධානය එනවා ဒုတိ ය ධානය එනවා සතිය ධානය එනවා එතකොට මේ ප්‍රථම ධාන ဒုတိ ය ධාන සතිය ධාන කියන ධාන තුන ලැබුණායින් පස්සේ ඒක අර මෛත්‍රී භාවනාව කියලා තියෙනවනේ දික්ඨින් චානුපගම සීලවා දස්සනෙන සම්පන්න කාමීසු විනයගේ දන ජාතුකබ්බසියම් පුනරේති කියලා ආන්නේ ඒ විදිහටම තමයි මෙයාගේ හිත මේ අර සත්ත අරමුණ ඊට පස්සේ අයින් කරලා ඊට පස්සේ විපස්සනා වඩලා විපස්සනාවත් එක්ක එයාගේ කාමච්ඡන්දයයි කාමරාගය පටිගය දෙක නැති මේකට යන ක්‍රමය වෙනස්. කරුණා භාවනාවට යන ක්‍රමයයි මෛත්‍රිය වඩා ගන්න යන ආරම්භක ක්‍රමයයි දෙක වෙනස්. හැබැයි ඉස්සරහට යනකොට ධාන වශයෙන් ගත්තයන් පස්සේ ධාන අංග වශයෙන් සමයි ආරම්මණය වශයෙන් ගත්තොත් එහෙම මෛත්‍රියට තියෙන සත්ව ආරම්මණය කරුණාවට තියෙන සත්ව ආරම්මණය මේ කරුණාවේ තිබෙන්නේ මෛත්‍රියේ තිබෙන්නේ ව්‍යාපාදයේ දුර වේවා කියන ස්වභාවය ඊට පස්සේ කරුණාවේ තිබෙන විහිංසාව දුර වේවා කියන ස්වභාවය. ඒක නිසා කරුණාව සත්‍යයාගේ දුක අයින් කරන්නට උත්සාහ දරනවා. එයා මේ මෛත්‍රිය ඇවිල්ලා සත්‍යයා මිත්‍ර වේවා, එයා සැපවත් වේවා කියන සැප කාරණය මුල් කරගෙන වඩනවා. ආන්න ඒ විදිහට තමයි මේක මේ වැඩෙන්නේ ධානාංග වශයෙන් සමාන වෙච්ච ධානය ලැබෙනවා විපස්සනාවට මේ පදනමක් වෙනවා. සාසා ජප්පමාණ පින් ස්වාමීන් වහන්සේ. මේ තව පොඩි දෙයක් අයිත් පැහැදිලි කරගන්න ඕන සංඝාත දැන් දෙවැනි විදියට මෙතන වෙදෙනකොට මේ ගන්තනීයා ධම්මා කියලානේ කියන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ ඉස්සරට ජයන්ත මහත්තයා අහපු ප්‍රශ්නත් එක්ක සම්බන්ධ කරගෙන මම මෙහන්නේ. එතකොට දැන් හතරවෙනි බෙදීකට බෙදනකොට කියන්නේ හතරවෙනි විදියට බෙදන එකේ දෙවෙනි දෙවෙනි එක කියන්නේ ගන්තනීය ඌද නොද ගන්ත ඌද ධර්මයෝ කියනෝනේ. එතකොට ස්වාමීන් වහන්සේ එතෙන්ට නම් ගන්තනීය ඌද නොද ගන්ත ඌද ධර්මයෝ කියනකොට අර චෛතසික 20 කිව් විදියට මේ 49 එතෙන්ට හරි වගේ හිතන මේ දෙවෙනි විදියට ගන්තනීය ධම්මකම 52 මෙන්න ඕන වගේ කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්සේ. ඒක වැරදි සාමිනාස මෙහෙමයි මේවා දාලා තියෙන්නේ පුජ්‍යල අධ්‍යාස වශයෙන් වෙන් කරන්ටයි දැන් ඔය පළවෙනි වශයෙන් ගත්තයින් පස්සේ සමහර වෙලාවට හිතෙනවා අපිට මේ දෙවෙනි ප්‍රකාශනය අවශ්‍ය නැති කියලාත් හිතෙනවා. ඉතින් ඒ උලින් මුලින් කියලාමත් තියෙනවනේ කියලා. මේවා ඇවිල්ලා පුජ්‍යල ආධ්‍යාසයේ මේ සත්‍යයන්ගේ හිතවලට යම් කිසි දෙයක් වද්දනකොට කවනකොට සමහර වෙලාවට මිශ්‍රණය ගැලපෙනවා සමහර වෙලාවට වෙනස්ම කියලා වෙනස්ම කියලා ධර්ම කියන්න ඕනේ. ආන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ මේ විස්තරයේ අර ගන්තනීය ධර්ම සහ ඕවා කතා කරනකොට ඔය 49 දාලා තියෙන්නේ එක විදිහකට සම්පයුක්ත ධර්ම දානකොට සහ විප්‍රයුක්ත ධාතුම දානකොට තව විදිහකට ඊට පස්සේ අර මේ ගාන්තාචේය ධම්මා ගාන්තනීයාච කියලා ධර්ම දක්වනකොට තවත් විදිහකට ඒක නිසා තමයි ওই විදිහට වෙනස් වෙලා තියෙන්නේ. දැන් අර එක තැනක තියෙන ගාන්තනීයාචේව ධම්මා අනිත් එක මොකද්ද? ගාන්තාචේව ධම්මා ගාන්තනීයාච. ඒකේ තියෙන්නේ ලෝභයයි, ද්වේෂයයි, ditthiyයි ඒ තුන් දෙනා තමයි ගන්ත. ඊට පස්සේ ගන්ත නීයාච කියලා කියනවා එහෙම නේද කිව්වේ මම. මහත්යාගේ ප්‍රශ්නේ තේර මහත්යාගේ ප්‍රශ්නේ ඒක නේද? ඔව් සාමනස මේ ඒ කියන්නේ දැන් මම නිකන් මේ සරලව තේරුම් ගන්න උත්සාහ කරේ දැන් අර පස්සේ සඳහන් වෙන ඒවා ගැන ඇත්තට මුලින්ම සඳහන් මේ උත්සාහ කරේ පස්සේ සඳහන් ඒවා ගැන නැතුව එක මාතෘකාවක් ගත්තා මාතෘකාවේ මේ 170 බෙදෙන විදිය දෙවිදියකට බෙදනවා කියලා තමයි උත්සාහ කරේ. ඒතකොට දැන් සාමනස ඉස්සෙල්ලා කිව් විදියට මේ දැන් මේ දෙවනි ගොඩ ගන්තනීයා ධම්මා අගන්තනීයා ධම්මා වගේ එකක් ගත්තම පස්සේ ගොඩක වෙන මේ වෙන විදියකට බෙදෙනවා ඒකින්ද මෙතෙන්දි මෙහෙම ගන්න ඕනේ කියලා ඉස්සරහට එනකොට ගැනත් හිතන්න ඕනයි කියලා දැන් තේන් හිතෙනවා මේක මේ විදිහට බෙදා ගන්නකොට ඒක පොඩ්ඩක් නිකන් ඒතකොට නිකන් අර ටිකක් සංකීර්ණ වගේ වුණයි කියලා මට හිතුණා මේ ඒක දැන් ගන්තනීය කියලා කිව්වන් පස්සේ ගන්තනීය කියලා කිව්වන් පස්සේ ඒ ධර්ම ගන්ත ධර්ම වලට අරමුණු වන්නා වූ ධර්ම හුදෙක් ඒ කියන්නේ අර ගාන්ත කතාවක් කියන්නේ නැතුව ගාන්ත ධර්ම වලට හුදෙක් පිරිසිදුව පැහැදිලිවම මේ ඇතුළත් වෙන ධර්ම තමයි ගන්නෙ. අරමුණු වන ධර්ම. එතකොට ඒ ටික ගන්නකොට තමයි ගන්නෙ චෛතසික 81යි චෛතසික ධර්ම 49යි රූප ධර්ම 28යි. අගන්තිනේ ධර්ම තේරෙනවනේ. අර සිත් 80 සිත් 8යි චෛතසික ධර්ම 36යි නිර්වාණ ධාතුවයි කියලා. එතකොට අර මේ ඔය කතාව වෙනස් වෙන්නේ තව ටිකක් ඉස්සරහට යනකොට ගාන්තාචේව ධම්මා ගන්තනීයාච කියලා ඒ එක ධර්මයක එක ධර්මයක ලක්ෂණ දෙකම තියෙනවා. දැන් මෙතන බලන්නේ ගන්තනීය ධර්ම. අතන බලන්නේ ලක්ෂණ දෙකක් තියෙනවා. ගන්ත ස්වභාවයක් තිබෙනවා, ගන්තනීය ස්වභාවයක් තියෙනවා. අර තේරුම් ගැනීම සඳහා දාගත්තර කමන්නේ නමුත් මේක තියෙන්නේ මේ විදිහටයි. එතකොට ස්වාමීන් වහන්සේ ඔය දැන් එතකොට දැන් අර ජයන්ත මහත්තයාගේ ප්‍රශ්නේ අර මොකක් හරි දිට්ඨියක තියෙන දිට්ඨියක් දෘෂ්ටියක ඉන්න කෙනෙක්ගේ දෙයක් ගැන තව කෙනෙක් හිතනකොට හරි ඒ වගේ දෙයක් ඒ ඒ අදාළ සිද්ධිය එතකොට මේ දෙවනි දෙවනි මේ ක්‍රමයට ඒක වැටෙන්නේ නැහැ. එතකොට නේද ස්වාමීන් වහන්සේ කියන්නේ කාගේ හරි දිට්ඨියකට තව කෙනෙක් ලෝභ කරනවා හරි ආස කරනවා වගේ දෙයක් වෙනකොට මේ දෙවනි ක්‍රමයේදී යන්නේ ඒ අදාළ සිත කොහෙටවත් මේ දෙවනි ක්‍රමයට බෙදන්න බෑ වගේ වෙනවා එතකොට නේද සාන්නා ඒ කොයි කොයි හරියද මේ ගන්තනීයා කියන එක ආගන්තනීය එහෙම තමයි දැන් ගන්තනීයා ධම්මා කියන අගන්තනීයා ධම්මා කියන විදිහට බෙදන්න ගියොත් ඉතින් අර කාගේ හරි දිට්ඨියක් තියෙන එකක් ගැන ලෝභ කරනව නම් එතකොට ඒ දිට්ඨිය මේකට අයිති වෙන්නේ නැහැ මේ ගන්තනියා ධම්මා කියලා නොගත්තොත් ඒ චෛතසිකය එතකොට ඒ 49 ගත්තොත් ඒ එතකොට ඒ දෙට්ටියට ලෝභ කරන විදිය අයිති වෙන්නේ නැහැ වගේ කියලා ඒක හරි ඒක අනිත් එකට දාලා ගන්න පුළුවන් දැන් ඔයක උදාහරණයක් හැටියට තමයි උදාහරණයක් හැටියට තමයි මේ මම කිව්වේ අර ඒ මහත්තයා ඇහුවේ ඒ මහත්තයා ඇහුවේ ගන්තනී ඒක නෙමෙයි නේද? ඒ මහත්තයා ඇහුවේ ගන්තාචේව ධම්මා ගන්තනී යජ නේද? ඕසාමෙන් මම දැන් ඒ ඒ ඒ සිද්ධිය දැන් මේ මේ මේ ගන්තනියා ධම්මා ගන්තනියා ධම්මා කියන කොටට ගන්න බෑ කියන එක තමයි මට මට තේරෙන්නේ දැන් සාමෙන් ඒ විදිහට හිතුවොත්. ආ ඒක හරි ඒක හරි. ඒක හරි. ඒක එහෙම වෙන්න පුළුවන්. ධර්ම විස්තර කරන ධර්ම විග්‍රහ කරනකොට අපි සාමාන්‍යයෙන් ඕක සිද්ධ වෙන්නේ තමා තුලයි. ආධ්‍යාත්මික වශයෙන් සිද්ධ වෙනවා බාහිර වශයෙන් සිද්ධ වෙනවා බාහිර වශයෙන් අරමුණක් විශේෂයෙන් අල්ලගෙන කෙනෙක්ගෙන් කෙනෙකුට කියලා අපි කියන්නේ තීරුම් ගැනීමට පහසු නිසා ඒ වගේ දෙයක් කරායින් පස්සේ කිව්වන් පස්සේ ටිකක් අර අරමුණ ලොකු දුර නිසා තේරුම් ගැනීමට වටහා ගැනීමට පහසු නිසා තමයි මම අර කෙනෙක්ගේ දෘෂ්ටියක් සම්බන්ධයෙන් මේ ලෝභ කරන ආකාරය කිව්වේ. මේ මේකේ පුජ්‍යලාධ්‍යාසයේ වශයෙන් මම දැක්ුවා දක්වලා තියෙනවා කෙනෙකුට තේරුම් ගැනීම සඳහා ඒක නිසා ඉතින් අර හැබැයි මට මතක හැටියට අර මහත්ය ඇහුවේ අර ගන්තා චේව ධම්මා ගන්තනීයාති කියන එක. ස්වාමීන් වහන්සේ මම හිතන්නේ මටත් තේරිච්ච විදිහට ස්වාමීන් වහන්සේ කියපේක මට ඒ වෙලාවේ තේරුණා. ඒ කියන්නේ ඇත්තටම මේ ගන්ථාච්චේව ධම්මා ගන්ථනීයාච කියනකොට ලෝභ ද්වේෂ දිට්ඨි කියන තුනම එනවා ඒ යටතේ. ඒතකොට ගන්ථනීය කියලා අපි එතන ඒ තුනම ගන්නවා. නමුත් අර පටන් ගන්නකොට අපි ගන්ථනීය ධම්මා කියන තැනදී ඒ තුන අයින් කරලා චෛතසික 49ක් විතරයි කියලා ගන්නේ. අර සාමාන්‍යයෙන් විස්තර කරපු විදිහට දැන් එතන ඒ විදිහට දක්වනවා. නමුත් ඊට වැඩි දුර ගැඹුරට බහිනකොට අපිට තේරෙනවා ලෝභ ද්වේෂ දිට්ඨි කියන තුනක් එනවා කියලා. නමුත් අර වෙන් කරලා පෙන්වන්න ඕන හින්දා ගන්තනීය ධම්මා කියන තැනට අර තුන ඇතුළත් කරේ නැහැ කියන එක වගේ තමයි අදහසක් මට ආවේ ස්වාමීන් වහන්සේ. ඒක හරි ඒක හරි. නෑ මේ මෙතන තියෙන්නේ එකක් අර ගන්තනීය ධම්මා කියලා කිව්වන් පස්සේ සම්පූර්ණයෙන්ම ඒ අර තුන් දෙනා අයින් කරලා ඒකට ගොදුරු වෙන ටික තමයි මේ පළවෙනි එකෙන් පෙන්눔 කරන්නේ. ඊට පස්සේ අර මිශ්‍රණය තමයි දෙවෙනි එකෙන් විස්තර විස්තර කරන්නේ. හතරවෙනි එකේ දෙවෙනි එක කියන්නේ ගන්ත නීඤා චේව ධම්මා නොච ගන්තා කියන්නේත් ඒතර ඒ වගේම දෙයක් වගේ නේද සාමිතා හතරවෙනි එකේ හතරවෙනි සාමනස දෙවෙනි දෙවෙනි දෙවෙනි විදිය දන්තනීයා චේව ධම්මා නොච ගන්තා කිව්වම ඒතොර දන්තනීය ඌද ගන්ත නෝද කියන එක නේ ස්වාමීන් වහන්සේ. ඔව්. ඔව් ගන්තනීයා චේව ධම්මා නොච ගන්තා. ඒ කියන්නේ එන්න ඒකේ තියෙන්නේ මෙහෙමයි. ඒකේ තියෙන්නේ අර ලෝභයටයි ද්වේෂයටයි දෘෂ්ටියටයි අරමුණු වෙනවා අරමුණු වුණාට ඒවා ගන්ත නෙවෙයි කියන එකයි ඒකෙන් කියන්නේ. ඒත් එකම තමයි කියන්නේ එකම තමයි කියන්නේ හේතුව සමහර වෙලාවට කත්රූට මුල් තැන දෙනවා. කත්රූට මුල් තැන දීලා ඊට පස්සේ කර්මය යටත් කරනවා. සමහර වෙලාවට කර්මයට මුල් තැන දීලා කත්රු යටත් කරනවා. ඒ දෙකෙන්ම ප්‍රකාශ කරන අර්ථය එකයි. දැන් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ගන්තාචේව ධම්මා ගන්තනීයාච කියන එකයි ගන්තනීයාචේ දේව ධම්මා නොච ගන්තා කියන එකයි සමහර කෙනෙකුගේ හිතට අල්ලලා වැටහිලා යනවා. ඒකම තව තැනක කියනවා ගන්තනීයා ධම්ම අගන්තනීයා ධම්ම කියලා. ඒක අල්ලලා යනවා. සමහර අවස්ථාවලදී කියන ගන්තාචේව ධම්මා ගන්ත සම්පයුක්තාච. මේ මේ වගේ තියෙනවා පොඩි සමානකම්. හැබැයි අර ඒ ග්‍රහණය කරගන්නා හිත නිසා තමයි එහෙම වෙන්නේ. අර අරකම තමයි කියන්නේ. අර මේ ඉස්සෙල්ලා කියපු ගන්තනීයාචේව ධම්මා නෝච ගන්තා කියලා කියන ටික තමයි පස්සේ කියන්නේ. එහෙම තමයි අසුබෝම් පේන්නේ. හොඳයි මම හිතන්නේ එමනම් අද දවසේදී අපි සාකච්ඡා නිමා කරන වෙලාව ලැබිලා තිබෙනවා. එමනම් අද දවසේදීත් සමන්සිරිස් ගුවන් ජෝසෙත් මේ ස්කයිප් තාක්ෂණ ඔස්සේ සම්බන්ධ වෙච්ච සියලුම කල්යාණ මිත්‍ර වෙනුවෙන් පූජ්‍යපාද වැඩමළුජින ලංකා ස්වාමීන් වහන්සේට අපි අපගේ নমස්කාර පූර්වක ප්‍රණාමය පුද කර සිටිනවා. එහෙමනම් ඊටමත්ම ගෞරවයෙන් මම ගෞරවනීය ස්වාමීන් වහන්සේට වෙන්නම් අද දවසේදී සාකච්ඡාව අපි නිමා කරමු. අපි බලාපොරොත්තු වෙනවා සිකුරාදා දිනේදී සුපුරුදු වෙලාවට ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමග මුණ ගැසීමට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට වෙන්න. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසෙත් අපි කතා කරගෙන ගියා වූ ධර්ම කොටාසයක් තවත් වැඩිපුර විස්තර කිරීම වශයෙන් හිතන්ට පෙළඹුණා. ඉතින් මේ ආරම්භක ඒ පැයේ පළවෙනි ආරම්භක අවස්ථාවේ ඉඳලාම මේ මොහොත දක්වාම ධර්ම ආරම්මන වූ ධර්මයේ ගැන හිතන්නා වූ මෙනෙහි කරන්නා වූ සිත් එහෙම නැත්නම් ධම්මවිචේ සම්බුද්ධංගයට අයිති විශාල චිත්තචෛසික ධර්ම සමූහයක් පහළ වුණා පින්වතුන් සෑම දිනාගේම හිතවල මේ පින් බලයෙන්ොත් තුනුරන් සතු අනන්ත අපරිමාණ ගුණානුභාව බලයෙන්ොත් පින්වත් හැම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝාස වේවා විශේෂයෙන්ම සද්ධාදී ගුණ ධර්ම දියුණු වේවා බෝධ්‍යාංග ධර්ම වැඩේවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් මොහු කරවා ගන්නට ලැබේවා ඒ වගේම මොහොතින් මොහොත නිවනටපත් වෙනවා දුක්ඛ ආර්ය සත්‍යයේ මෙනෙහි වෙන තැනට ලං වෙනවා සමුදේ අයින් වෙන තැනට ලං වෙනවා Nirodhi ප්‍රත්‍යක් වෙන තැනට ලං වෙනවා ඒ එකම මාර්ගී වැඩිගෙන යනවා ඉතින් මේ ක්‍රියාවලිය කියා දෙන්නා වූ කෙනා සත්පුරුෂයා ලෞතර බුදුරජාන් වහන්සේ තමයි උපරිම උතුම්ම ශාස්ත්‍රීය සත්පුරුෂයන් වහන්සේ ඉතින් මේ සත්පුරුෂ ධර්මය පතුරවාගෙන මේ කරන්නා වූ සත්පුරුෂ කටයුත්තත් ඉතින් මේ පින්වත් දරුවත් මහත්මයා සිද්ධ කරගෙන යනවා ඉතින් ඒ මහත්මයාටත් මහත්මියටත් දරුවන්ට හැම දිනාටමත් සියලු දහම් සැපේන සැලසේවා අපේ මේ ධර්ම මණ්ඩලයේ ඉන්නව හැම දිනාටමත් ඉතින් ශ්‍රවණ ශිෂ්‍යතු ගුවන් විදුලිය හරහා ආගෙන ඉන්න පින්වතුන් හැම දිනාටමත් සැපයස්තන සිල්ලක් වේවා. ඉතින් හැම දිනාටම මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන් කෙලවර ප්‍රණීත වූ සුන්දර වූ ශාන්ත වූ නිර්වාණ ධාතුව සුවසේ අවබෝධ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි සාසත් තෙරුවන් සරණයි සාසත් සීලවන් සම්පූර්ණ පුණ්‍යක්ෂණ මනුස්සයන් සත්‍යම් සිතපත්තන්න මම සාරිපුත්තා ඊරාණ ආගතම් පටිපදියා සාදින්දා වාසම් සෑම දිනකටම තිරුවන් සරණයි. සාදු සාදු. තිරුවන් සරණයි.